ධර්ම දේශනාවට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන නිසා සීල් දනා පොඩ්ඩක් නැවතත් ආසනෙම හරිපටි ගිලා වාඩි වෙමු අපි පැයක් පිටකෙන හිටපු ආසනෙ නිසා. දැයි සීල් දනාම tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදු කාර්යයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහසෝ සම්මා සම්බුද්දස්සේ ඒවං හි තේකහ ප්‍රතිසීකිතබ්බං නච මේ මනෝනිසිතං විඥානං භවිෂ්‍යති නච මනෝ මනෝනිසිතං විඥානං උපාදීසාමි කේවං තේකහ ප්‍රති සික්ඛිතබ්බං තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්මේකතනම මුල් කරගත්ත මේ වැඩසටහනේදී එකපැත්ත නිල්ලීමක් ඒ වගේම අපි ප්‍රායෝගිකව දැකපු දෙයක් තමයි අපි එකම සූත්‍රයක් අනුව එක දිගට සාකච්ඡා කරගෙන යනකොට අපිට මේ සූත්‍රයේ යම් කිසි ගැඹුරකට ඇතුළාන්තයට බැස ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව අපි මේ දවස්වල පවත්වන දේශනා මාලාවට ප්‍රස්තුත කරගත්තේ මූලික සූත්‍ර වශයෙන් ඉදිරි තියාගත්තේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා නම් කරන්නේ දීච්ච ਸਰවත්‍ය භාෂිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙන වටිනා සූත්‍රය. මේක ශිෂ්‍යම තේරවාද බෞද්ධ පින්වතුන් අතර ප්‍රසිද්ධ යෝග විඥානීය අනාථපිණ්ඩික සිටුමා නැත්නම් ප්‍රධාන පුදුරජානන් වහන්සේ ජීවමාන ධර්මාන කාලේ හිටපු ප්‍රස්ථායක ප්‍රධාන ප්‍රස්ථායක සිටුතුමා පිළිබඳ ජීවිතයේ ඒක වැදගත් අවස්ථාවක්. ඒ සිටුතුමා සමන්ත උතුම් ලෝකේ ඉපදුනා කියන ශ්‍රද්ධාව ඇති වෙනකොටම ලොකු පිම්මක් ආධ්‍යාත්මික පිම්මක් පණිවිඩ කරන් පින් ඇති මේ ශ්‍රද්ධා භරිත චරිතයක් පූජාවලියේ ඉස්ලාම සඳහන් වෙන ජේතවනාරාම පූජාව වගේ ශාසනීය වෙන කෙනෙකුට කරගන්න බැරි විදිහේ වටිනා ශාසනික මෙහෙවර කරලා ශලකම් තිබ්බ නබුතිලේ. ඉතින් මේ ශිෂ්ටමාගේ අවසාන ජීවිතයේ අවසාන අවස්ථාවේදී දේශනා කරන්න වෙච්ච අවවාදාත්මක ධර්ම දේශනා තමයි අනාද පින්නිපවාද සූත්‍රය කියලා කියන්නේ. මිනිසා මේකට ආසන්න බණ කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ජීවිතයේ අවසාන භාගයේ එනකොට සීපත් කට යුතු මතක් කර දිය යුතු වටිනා ධර්ම කොටසක් මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන දේශකයන් වහන්සේ විදිහට සඳහන් වෙන්නේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනෝ. ඉතින් ඒකෙදී මේ පංචස්කන්ධයේ එක එකක් වින් වශයෙන් දක්වලා ඒවා පිළිබඳව ඇති බැඳීම අල්ලබදා ගැනීම ඒවා මමයේ මාගේ කියා ගැනීමේ යටි ආදීනව පෙන්නලා ඒක එකක් එසේ අල්ලා නොගැනීම සඳහා දෙන උපදේශ මාලාවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒකෙදී ඒ අවසාන වශයෙන් විඥාණය ගැන සඳහන් වෙන අවස්ථාවේදී මෙච්ච මෙච්ච මේ මනෝනිසිතං විඥානං භවිෂ්‍යති इति මට මේ මනස නැමැති ආයතනේ සම්බන්ධ කරගෙන මගේ හිත පහළ නොවේවා නැත්නම් එහෙම පහළ වෙන්නා වූ සිතක් මම අල්ලා නොගනිම්වා කියන අදහසයි මෙතනදී මේ ඉදිරිපත් කරගත්ත පාලි පාඨයේ සිංහල සරල තේරුම වශයෙන් පෙනෙන්නේ නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අනාථ පිළික සිසුමාට සදාහ කරා. ඉතින් ඒක අපි ਸਰවඥ දේශිතානිකුත් සාධක සූත්‍රණව බලනකොට මනංච පරිච්ඡ ධම්මේච උප්පජ්ජති මනෝවිඥාණං කියන මේ නිසා හට ගැනීම මේ දෙක නිසා මේ හට ගන්නවා කියන මූල ධර්මය මනායතනේ සම්බන්ධ කරනකොට දේශනා කරන්නේ කොහොමද? හිතක් ධර්ම කොටසක් නිසා මනෝවිඥාණය පහළ වෙනවා. එතකොට මේ හිතත් ඒ පහළ වෙන්නා වූ මනෝවිඥාණයත් අල්ලගන්නේ නෑ මම මාගේ කියාගන්නේ නෑ එහෙම නැත්නම් මම මාගේ කියා නොගැනීම පිණිස හික්මිය යුතුයි කියන එකයි මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකෙදී මේ මනස අවසන්ද මනස කුප්පන්ද නැත්නම් මනස කුචකවන්ද හේතු වෙන ධර්ම වලට කියනවා ධර්ම කියලා. ඉතින් ඒතර නිසා එතන මේ සතර සතිපට්ඨානයේ ධර්මානුපස්සනාවේ මේ ධම්ම කියන වචනයට යම් කිසි අර්ථයක් තියෙනවා. ඒ වගේම බුදු පොදු ත්‍රිපිටක ධර්මය, තේරවාද ධර්මය කියන කොටත් ධර්මයේ මොකද්ද යම් කිසි අර්ථකථනයක් තියෙනවා. ඒක නිසා අපි මෙතනදී මේ සතිපට්ඨාන සූත්‍රයේ දෙන අර්ථකථනයට ගත්තොත් කය නැත්නම් කය ඉන්ද්‍රිය අපසයි උද්ධබ්බය හැපෙන්න පුළුවන් යම් කිසි දෙයක් නිසා එයින් ඇතිවෙන ඉද්දෙන ගතිය කුප්පන ගතිය නිසා ඒ කාය විඥානය පාල ඊට පස්සේ විඳීම නිසා වේදනා ස්කන්ධය පාල වෙනවා. හඳුනා ගැනීම නිසා සංඥා ස්කන්ධය පාල වෙනවා. එතකොට මේ ස්පර්ශත් සංඥා වේදනා හැරිච්චාම ඊතුරු සියල්ලම ධර්ම කියලා තමයි සතිපට්ඨානයේදී අර්ථකථනය දෙක්වන්නේ. හැබැයි ඒකෙන් අර්ථයක් ගන්න නරකයි. පුත්තබ්බ කියන්නේ ධර්ම නෙවෙයි කියන්නේ. වේදනා කියන්නේ ධර්ම නෙවෙයි කියලා සංඥා කියලා වෙන ධර්ම නෙවෙයි කියලා ඇත්තට ඔක්කොම ධර්ම තමයි නමුත් ඒවා වෙනම ස්කන්ධ වශයෙන් පෙනී හිටින්න නිසා වෙන්කොට හඳුනා ගන්න නිසා එයින් පරිබාහිර වූ සියලු කොටස් ධර්මානුපස්සන වශයෙන් ඒක ඇසීම් පෙනීම් කඳ බැලීම් රස බැලීම් කියන කොටසක් මේකට වැඩි ඒ වගේම සතිපට්ඨාන ඊළා ගැනීම හිතටම පමණක් පහළ වෙන්නේ නීවරණ ධර්ම, උද්ධංග ධර්ම, සතර සතිපට්ඨාන වගේ කොටස ධර්ම කියලා ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ධර්ම කියන එක ධර්මානුපස්සනාවේදී සර්වචන් වහන්සේ ඒ අබ්බ වශයෙන් වෙන් කළ දක්වන එක ඉස්ලාම් පෙන්වන්නේ නීවරණ ධර්ම කියන එක. එහෙම නැත්නම් මේ හිතේ නිවන ආවරණය කරමින්, නිවන බාධා කරමින් පැනනගින්නා වූ ධර්ම කොටස නීවර ධර්ම වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒකෙදී විචනාත්මක වෙන නැත්නම් තාර්කිකව බලනකොට නීවරණ කියන්නේ ඇත්තටම අධර්ම. නමුත් ධර්මානුපස්සනාවට යනකොට නීවරණ ධර්ම කියලා මේ ධර්ම කියන පදේ විශේෂණය කරන්න ගන්නවා නීවරණ. ඉතින් ඒකෙදී පේනවා අනත භාවනාවට පෙළඹිච්ච සතිය පිටවට පටන් ගත්ත කෙනා නීවරණ වලට ඉච්ච නමුකරණමක් දෙන්නේ නැහැ. නීවරණ එනකොට ඒකට අප්‍රිය කරනවා, දුරුවන් කරනවා, ඒ කෙලෙස් වශයෙන් සලකනවා, ඒකෙන් පිටුදකින්න කටයුතු කරනවා. නමුත් මේ නීවරණ ධර්ම කියන තැනට එනකොට ඒක පරීක්ෂණයට භාජනය කරනවා, විචක්ෂණ බුද්ධිය යොදවනවා, විමසුම් ගුණ යොදවනවා, යොන්සුමනස්කාරය යොදවනවා. ඒ නිසා නීවරණ વિશે දක්වන ආකල්පයේ සීල ශික්ෂාවේ ඉන්නකොට වැඩි සමාධි ශික්ෂාවේදී සමාධි ශික්ෂාව වෙනකොට වැඩි විස්තර ප්‍රඥා ශික්ෂාවේදී විපරිණාමයක් තියෙනවා. අන්නේ ඒ විපරිණාමයකට ඉඳ තියාගෙන බුදුහාමුදුරුවෝ මේ පෙන්නන ධර්මානුපස්සන කොටසේ තියෙනා වූ නීවරණ ධර්ම ටික මේ දෘෂ්ටි කෝණයෙන් බැලීම තමයි ගිය වතාවේ අපි යෝජනා කරගත්තදී ඒ අනුව අපි ගිය වතාවේදී නීවරණයක් වශයෙන් ඉදිරිපත් වෙනා වූ කාමච්ඡන්දය මේ විදිහට ධර්මානුපස්සනා කොටස යටතේදී දුර්ෂ්මං කාර්යම් බලන්න කොහොමද කියන එකයි සාකච්ඡා කරේ. ඉතින් ඒ අනුව අදට ඊ ගාව නිවර්ණය වෙන ව්‍යාපාදය ධර්මානුපස්සනාවේ ධර්ම කොටසක් විදිහට අරගෙන මේ ආසන්න අවස්ථාවේ ඉන්න අනාථ විද්‍යාවේ ශිෂ්‍යමා වගේ කෙනෙකුට වෙන විදිහට සෝවාන් වෙච්ච කෙනෙකුට මේ වගේ ගැඹුරු උපදේශයක් ලබන්න තරම් මනස පසුබිම සකස් වෙච්ච නමුත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවකටපත් වෙච්ච කෙනෙකුට මේ ව්‍යාපාද නිවන සම්බන්ධව මේ වෙලාවේදී ඉගෙන ගන්න තියෙන කාරණාව තමයි අද දවසට අපි විස්තර කරලා බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකෙදී සීලය රකින්න කෙනා මේ ව්‍යාපාදයේ ව්‍යාපාදිකයන් තරහ නුස්නා ගතිය පරිදේ වශයෙන් උග්‍ර ව්‍යාපාදය සඳහන් කරලා තියෙනවා. අන්නේ විදිහට සීල ශික්ෂාව රකින්න කෙනා බලන හැටි, සමාධි ශික්ෂාව රකින්න කෙනා බලන හැටි, ප්‍රඥා ශික්ෂාව වශයෙන් බලන හැටි කියලා ගත්තොත් අනාථපිණ්ඩිකේ ශික්ෂුමාට මේ අවස්ථාවේදී මතක් කරන්නේ ප්‍රඥාවෙන් බලන එක තමයි. නමුත් අපි අවබෝධ කිරීමේ ක්‍රමානුකූල වැඩ පිළිවෙල අනුව අපිට ව්‍යාපාදේ කියන මාතෘකාව අරගෙන ඒක භාවනා නොකරන කෙනා කොහොමද කරන්නේ? නැත්නම් භාවනා කරන්න ගිහිලා සීලය රකින්න කෙනා කොහොමද කරන්නේ? සමාජය රකින්න කෙනා කොහොමද කරන්නේ? ප්‍රඥාව රකින්න කෙනා කොහොමද කරන්නේ කිව්වහම ඒක හරි ධර්මයට හොඳ ඕජාවක් සපයනවා, රසයක් සපයනවා. ඉතින් අපි දන්නවා ශික්ෂාවකට පත්වෙච්ච නැති ආධ්‍යාත්මයක් ගැන හැඟීමක් නැති එහෙම නැත්නම් ආගමකට මේ නඹුරක් නඹකාර කිලිමක් නැති කෙනා මේ ව්‍යාපාරය අනුව තමන්ගේ හැඟුම් යටපත් හැඟුම් ක්‍රියාත්මක කරන නිසා ඒ පුද්ගලයාට පාලනයකින් තොරව කීර්ති යනවා කරා යනවා වෛර බඳිනවා දුෂ්ණගත පහළ වෙනවා බද්ධ වෛර පහළ වෙනවා ඉතින් බද්ධ වෛර පහළ වෙච්චාම මේ පුද්ගලයා සමාජයේ පවතිනව සමාජ නීති උල්ලංඝනය කරමින් ඒ කායික වශයෙන් හෝ වාචික වශයෙන් යා ව්‍යාපාදේ වීතික්‍රමණය කරනවා. ඒ වීතික්‍රමණය කරන අවස්ථාවක තමයි සත්ත්වඝාතනය කියලා කියන්නේ. සත්ත්වඝාතනයේදී යම් කිසි මොකක් හරි තරහක් ආවම ඒ බඳුන් වෙච්ච සතාව හෝ වෙන කෙනාව වනස්සිතවිල්ල ව්‍යාපාද හිතවිල්ල පහර කරලා ඒ පුද්ගලයා සමාජයේ පවතිනා නීතියක් ඉක්මවනවා දැන හෝ නොදැන ඒක උල්ලංඝනය කිරීමක් නැත්නම් ඒකට කියනවා විතික්‍රමණයක් කියලා. එතකොට ඒ පුද්ගලයා කයින් හෝ වචනයෙන් වීතික්‍රම කෙලස් පරුස වචන සතඝාතන සරකම් කිරීම වගේ දෙයකට පෙළඹෙනවා. ඉතින් ඒක නා තාම සදාචාරාත්මක වගකීමකුත් නැහැ. මේකේ ආදීන වාස්වාද සලකා ගන්න බැරි නිසා કોઈ ශිෂ්ට සමාජයක් එවැනි කෙනා දඬනිසි සංග්‍රහයට යටත් කරනවා. ඒ දඬනිසි සංග්‍රහයට යටත් කරාට පස්සේ ඒ පුද්ගලයා අකමැති වූ අප්‍රිය වූ අමනාප වූ වේදනා රාශියකට දඬුවම් රාශියකට යටත් වෙන සිද්ධ වෙනවා. ඉතින් එතනදී අර ව්‍යාපාදේ විශ්ින් විචක්‍රමණය කිරීම නිසා මේ පුද්ගලයාට අසරණ අන්ත දුගී තත්ත්වකටපත් වෙනවා. තීරු ගන්න බැරි වෙනවා මේ ව්‍යාපාදී විචක්‍රමණය වීම නිසා මේක උනේ කියලා. ඒ වෙනුවට ඒ පුද්ගලයා ඒ ධන ක්‍රියාත්මක කරපෙන්නත් එක තරහ වෙනවා, නීතියත් එක තරහ වෙනවා. ටිකින් ටිකටම ටිකින් ටිකට විශාල කර්මපත රාශියක් රැස් කරගෙන ඉන්නකනුත් මේ ලෝකේ ජීවත් වෙන්න යක්ෂයෙක් ප්‍රේතෙක් වගේ මරණයට පස්සෙත් ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. මොකද දිගින් දිගටම දිගින් දිගටම මේ ව්‍යාපාදේ හැත්බැඳෙනවා. මේ විචිත්‍රමය වෙන්න පටන් ගන්නවා. එකකින් ගියාට පස්සේ දිගින් දිගටම යනවා. ඉතින් මේ සත්පුරුෂයෙක් ආදාර කිව්වොත් මේ தত্ত্বය බේරගන්න තමන් සමාදන් වෙලා ශික්ෂාවක් හකින්න ඕනේ. මොන හේතුවක් නිසා හෝ කමක් නැහැ. ව්‍යාපාදය දැඩි ලෙස ඉක්මවල ආවොත් ඒකෙදී මම ශික්ෂාපද සීලය ගරු කරලා එහෙම නැත්නම් සතුන් නොමැදීමට ගන්න තීන්දුව ගරු කරලා අර්ශවචන නොකීමට කියලා මිසචන නොකීමට ගන්න තීන්දුව ගරු කරලා මම නොකර ඉන්නෝ නෑ කියනවා මත්ත දෙලිතන විශාල නැවත නැවත කර්ම රැස් වෙන සහ අපාගත වෙන දඬුවම් විඳින්න වෙන ලැජ්ජාවටපත් වෙන්න වෙන ආදීනව දකිනවා. අන්න එහෙම කියන එකට අපිට කියනවා සීල ශික්ෂාටපත් වෙච්ච එක නේද? එතකොට මේ පුද්ගලයා වීතික්‍රම මට්ටමේ කෙලෙස් නොකරන්නේ ආස්වාදාදීනව සැලකීමේ මුල ධර්මය අනුවයි. ඉතින් එතකොට යාට ඒ ශික්ෂාපද සලකන සත්පුරුෂ දකින්න හම්බ වෙනවා. නමුත් ප්‍රයත්නයේ ප්‍රයෝගයේ ඉක්මීමේ ඒ සතුන් නමරලා වරකාමේ කියලාන පරිවර්තනීය සතුන් නොකිලා පිටුකන ශිෂ්ටමනචෙක් වෙනවා සීලචර්මනචෙක් වෙනවා සිල්ලන්තමනචෙක් වෙනවා. ඉතින් ඒක තමයි අපි කර්මශා කර්මඵලය අදා ගන්න සම්මාදීටියටපත් වෙලා ශික්ෂාගරුක විනයක මෙතනින් එහාට තමයි පුද්ගලයාගේ හික්මීම ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්න හදා. නමුත් ඒ පුද්ගලයාට තේරෙනවා මේ විදිහට ශික්ෂාපදයක බය හෝ දණ්ඩේ දඬුවමට බය හෝ තමන්ගේ ධාරාචිරකට බය හෝ මේ විදිහට සතුන් නමර හිටියට වරකන්න කර හිටියට පරිස වශයෙන් බීරලා හිටියට ඒක ඇති වෙලා එන වේගය තාම තියෙනවා ඒක විචක්‍රමණය වෙන්නේ නැති එක විතරයි ඉතින් එතකොට මේ පුද්ගලයාට වරින් වර Taman තරම් නොවන හිතවිලි ඇතුලේ ගොචතාන බවත් නමුත් ඒක අර දැඩි විනයනය නිසා ඉක්මීම නිසා එළියටපත් වෙන්නේ නැති බවත් නමුත් මේ වෙලාවට ආපුවාම මේක උන්නාමලා තේරෙන්නේ වැරද්ද කෙරුවා නොකරුවා තේරෙන්නේ මට්ටමට හිතීමේක කාගෙන ඉඳ වෙන ගතියක් Tamanට තේරෙනවා අනුන්ට තාම තේරෙන්නේ මේ මනස මෙම වෙහෙසකින් බව. අන්න ඒ වැනි කෙලෙස් වලට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා නැගී සිටි කෙලෙස් කියලා. ඒ නැගී සිටි කෙලෙස්ය වීතික්‍රමණය වෙලා නැහැ. නමුත් ඒ පුද්ගලට හොඳටම දන්නවා මම මේ වැරදෙන කෙරුවට දැන් ඉන්න මට්ටමේ වැරදි කෙරුවත් එකයි නැතත් එකයි කියන මට්ටම පිළීමක් ඇති වෙනවා. එතකොට ඒක අපාය දිල කරන පිළීමක් නෙවෙයි වර්තමානයේ තමන්ට දැනෙන එක. අන්න ඒකට කියනවා වීති පරිඋත්ථාන මට්ටමේ කෙලස් කියලා. ඒකට සර්වචන් වහන්සේ බේතක් දෙනවා. විචක්‍රම මට්ටමේ කෙලෙසෙර දෙන බේත සීලය නම් පරිඋත්ථාන මට්ටමේ කියන ලෙඩේට දෙන්නේ සමාධි බේතක්. සමාධිය කියන ටැබ්ලට් එක නැත්නම් සමාධිය කියන ඉන්ජෙක්ෂන් එක තමයි දෙන්නේ. ඉතින් ඒකෙදී ද්වේෂය නම් Tamanda නිතර නිතර මෙවැනි පෙළනදී ද්වේෂ චරිතයක් කියලා යාව හංගඩු ගහන්න වෙනවා හඳුන ගන්න වෙනවා ඒ කෙනාට මෛත්‍රී ධර්මය නැත්නම් මෛත්‍රී වැඩි වෙන තමයි ආරක්ෂක භාවනාවක් විදිහට දෙන්නේ යම් කිසි කෙනෙක් මේක දැනගත්තොත් සීලය මට්ටමට නැත්නම් විචිත්‍රා මට්ටම කියන කෙලෙස් සතුටු මැරීම වරකම් කිරීම පරිසවචන කියන දේ නම් මෙතන මේ ව්‍යාපාර කියන එකට ගන්නෙ මේක සීලෙන් ආරක්ෂා මට්ටම දුන්නට සමාධි මට්ටමේ පරිඋත්ථාන මට්ටමේ විදිහට මේක බෙද වෙන්නේ ඒකට මෛත්‍රී භාවනා කරන්න ඕනේ කියලා ඒ පිළිබඳ සීලෙක ඉඳලා සමාධියකට නැත්නම් භාවනාවටපත් වෙන්න වෙනවා එතකොට මේ ශාසනයේ සර්වචනාංශී මේ චතුරාර්ය භාවනා ක්‍රමයක් වශයෙන් එහෙම නැත්නම් සමාධි ක්‍රමයක් වශයෙන් මෛත්‍රී හරහා අවෛරය පුරුදු කරනවා. වෛරයේ ආදීනව දැකලා අවෛරය පුරුදු කිරීම මේක සෑම ආගමකම වගේ පොදුවේ පිළිගන්න ධර්මයක්. අවෛරය වෙනුවට වෛරය වෙනුවට අවෛරය බෝ කිරීම ඇත්තට මේකට අපි මෛත්‍රී කියලා සඳහන් කරලා තියෙනවා. ඒ මෛත්‍රිය සර්වචනාච විසින් දේශනා කරන ලද දෙයක්. නමුත් දේවාදී ආගම් පවා එහෙම නැත්නම් કોઈ සදාචාර ධර්මවල මේ මෛත්‍රී ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මෛත්‍රිය වඩනකොට ඒ පුද්ගලයාට ද්වේෂය මතුවීම නතර කරන්න බෑ නමුත් යටපත් කරන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් මේ ශල්‍ය කර්මයක් කරන වෙලාවක ඒ දෙදාට එන වේදනාව නැති කරන්න බෑ සීමෝර්ජා කරන්න ලෙඩේ ඔපරේෂන් එක කරනකන් සීමුර්ජා කරන්න පුළුවන්. හැබැයි මුර්ජා කරලා ඉවරලා ඔපරේෂන් පස්සේ බලනකොට අරකටත් එක්ක ඒ වේදනා එනවා. නමුත් තමයි යම් යම් වෙලාවක මේ මෛත්‍රිය සමවැදීමේ මේ පුදුරට එන රද්ද ද්වේෂ తాවකාලිකවටපත් කිරීමක් කරතයි. ඉතින් අපි පරියන්කේදී ගිහිල්ලා වාඩි වෙලා ඉස්ලාම අපි මේ Taman හිටගෙන ඉන්නේ කියව බොහොම පටලව සුවසේ සහැල්ලුවට තබාගෙන ඉතින්ට හිත යොදන වෙලාවෙදිත් අපි මේ මෛත්‍රී පක්ෂමයක් තමයි යොදන්නේ. හිතට කය මිත්‍ර කරලා දෙනවා. මෙලෙක් කරලා දෙනවා. දෙක සම්පාත කෙරුවේ නැත්නම් හිත මෙතන ඉන්න කැමති නැහැ. ඉතින් ඒක සඳහා විශාල Taman කෙරේ ආත්මනුකම්පාවක් හිතසුව සැලකීමක් පරියන්කයට කියලා කරන මුල්ම චිත්තක්ෂණයේදී පවා කරන්නේ. ඉතින් ඒකම තමයි ටිකක් මේ මෛත්‍රී භාවනාවක් වශයෙන් කරනකොට තමන් කරන්නේ ද්වේෂයෙන් ඉස්සර වෙලා තමන් සුවසේ වාඩි වෙලා ඒකට කියනවා දෙන්න පුළුවන් තරම් සප්පාය කරුණු දෙන්නේ කියලා. සැප ඉලවන කරුණු දවසේ හොඳම වෙලාව ගන්නදී. කය පරිසරය හොඳට පිරිසිදු කරලා තියාගන්න. ඒක liver වෙලා තමන්ට ප්‍රිය ඉරියව්වක ප්‍රිය තැනක වාඩි වෙලා ඒ Tamange මොහොතේ හිතේ වෛරයක් නැති බව තමයි උපක්‍රම සීලව සකස් කරලා තිත් ප්‍රියලවන සෝයනකට නිසා මෛත්‍රියක් මෛත්‍රී කියන කත්තක දාමු වෛරයක් නැති බව හිතට බුද්ධ විඳින්න කියනවා සමාදාන වෙන්න කියනවා මම අවෛර වෙන්නවා කියලා වෛරේ මගින් නැතිවීම නැති තැන දීලා හැබැයි ඒක කරන්නේ නිතිසැලපත් කරලා අවෛරය අවීරෝ හෝමි කියන පදය අත්දකින්න උත්සාහ කරනවා. ඉතින් මේ පස්පාලින අටවල් විදි ඇති වෙච්ච සම්මත මෛත්‍රී භාවනා ක්‍රමය. ඒක සඳහා හුඟක් කරුණ රාශියක් ඉදුණාට පස්සේ තමයි මේක සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ. පළ වෙන්නේම කාරණාව තමයි තමයි නිතරම කීම් කියන පුද්ගලයේ ද්වේෂ චරිතයක් බව දැනගෙන ද්වේෂී ආදීනව දැනගෙන එන්න ඉස්සර වෙලා නොයීමට එන්න පුළුවන් නොයීමට පරිසරයක් සකස් කරලා දීලා සුවයල වෙන ඉරියව්වක් හොඳටය පිරිසුදු ගතියක් බාහිර පිරිසුදු ගතියක් ඒ වගේම දවසේ හොඳම වෙලාව හිත බුදුන් මලක් පහන පූජා කරලා බුදුවාගෙන හිත අලුත් කරගෙන ඒ වෛරය නැති හිත අත්දකින්න දෙනවා නැත්නම් සමාදම් වෙන්න දෙනවා ඒක නිකන් උපමාවකට කියන්නේ මේ පරණ බඩු පිරලා තියෙන කබඩාවක් ඇතුලේ කොස්සක් වණ්ඩත් බෑ මගුල් දල කඩන්නත් බෑ හැමතැනම දූවිලි බෙදලා තියෙන වෙලාවක ඒක කවුරු හරි සීල් වැඩ නතර කරලා බඩු සීරම කාමරෙන් එළියට දාලා හොඳට අවගුණ සුද්ධ කරලා මගුල් දල කඩලා මැද හොඳට හඳු කරපත්තු කරලා කියලා ඒ කාමරේ අර තිබුණු මුදුම ගතිය නැති වෙන්න පුබුදවලා හදනවා ඒ වගේ හිතේ මයිත් වෛදේ ඉඳ තියෙන ඊට පුළුවන් තරම් තමන්ගේ දැනුමින් අයින් කරලා ඒක දැන් වෛර නැති හිතක ස්වභාවය. මොකද නිතර වෛර වෙන කෙනෙක්ගේ චරිතයක්. ඉතින් ඒක නා දැන් වෛරේ නැති සුන්දර චිත්තක්ෂණයක ඒක අරගෙන මම වෛර නැති බව හිතට වෛර නැති හිත මේකයි ද්වේෂ නැති හිත මේකයි කියලා හිතට ඒක සමාදන් කරනවා. සමහර වෙලාවට කියනවා තද බල නිලුතක කාන්තාරයක ගමන් කරන කෙනෙකුට බොන්නක් මුණ හොදා ගන්නත් නෑ පෙන්පාසු කරන්නත් මොනම දෙයකටවත් අසොත් නැතුව පිපාසිතෝ ඉන්න වෙලාවක ඒ මනුස්සයාට ෂේම භූමියක සේයාව පේනවා ඊට පස්සේ ඒ පුද්ගලයා ෂේම භූමියට ගිහිල්ලා එතන තියෙන උතුරායන මට්ටමේ ඉඳක් දැකලා මනුෂ්‍යව බාල්දිය බාල්දිය ඇඟේ වතුර වක් කරගන්නවා අර තියෙන පිපාසයයි, දාහයයි, වේහසයි ඔක්කොම යනවා. එතකොට මේ වතුර බාධයක් කරනකොට ඒ තමන්ට දැනෙන පීඩිත වෙච්ච ශාරීරික වතුර නැතුව ශරීරයට වතුර වැටෙනකොට දැනෙන දැනුම වගේ අර ද්වේෂ චරිතයට වෛරය නැතිකම දැක ගන්න පුළුවන් නම් පමණයි මෛත්‍රී භාවනා වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේක අපි ඔය මුස්ලිදාසේ ගියා පහන් කන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනකොට ඒ ස්වාමීන් පැහැදිලිවම සඳහන් කරා මෙහෙම නෙවෙයි මෛත්‍රී භාවනාව ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන්නේ මේක අටුවා අදහසක්. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ සියලු දිශාවන් වලට සියලු සතුන්ට මෛත්‍රී කිරීමයි කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේක මම පුදුලිපත් ඒ ස්වාමීන් වහන්සේත් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මම තාමත් කියනවා ද්වේෂ චරිතය අනං එයාට තමන්ගේ හිතේ ඒ වෛරය නැති தത്വයට ප්‍රයෝගයෙන් හිතසුව කලතුරු පරිසර සකස් කරලා ඒ සකස් කරලා ඒකම සමාදන් වෙලා ඒ වෛර නැති බව අත්දැකේ නැත්නම් Taman වශයෙන් ද්වේෂයෙන් විස්්‍රාම ගත්තේ නැත්නම් ඒ ඉස්සරහට යන්න හිත තව කෙනෙකුට දෙන්න හිත පහළ නොවෙනවා කියන පදේ මම නමුත් යම් කිසි කෙනෙක් තර ද්වේෂී චරිත නොවේ නම් එයා කොහොමදත් භාවනා කරලා හදාගත්ත අපේ ජුම්රාගේ චරිතයක් කියලා විතර මෙතන මේ නිදර්ශනයක් වශයෙන් තමයි මෝහ චරිතයක් කියලා. ඒකට ද්වේෂී චරිතය ප්‍රශ්නයක් නෑ. නමුත් ආ භාවනා කාලේ යම් කිසි වෙලාවක ඉති පිළිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් ආප වෙලාවකට නම් ද්වේෂී නැති කරන දාසින් නෙවෙයි එන සියලු දිනාටම මේ Taman ලැබලා තියෙන මේ පිළිච්ච ගතිය සෝසේ ලැබවෙන්න ලැබේවා කියලා මෛත්‍රී පතරවන් යසුදුසෙක් වෙනවා. ඒක කියන්නේ හරියට කැමක් කනකොට රසමසෝලක් හම්බ වෙච්චහම ඒ තමන්ගේ ප්‍රියමනා පැත්තත් එක්ක බෙදා හදාන කණ්ඩත්තන් කියලා. මහගීමක් පහල වෙනවනේ. ඔය කපුටන්ට කෑමක් හම්බෙච්චාම ඒකනේ කක්කක් කියලා කෑදෑනේ. අපි කටේට කාලා කවන්නේනේ. ඒක හරි. ඒක දෙන්න පුළුවන්. නමුත් ද්වේෂ චරිතයේට ඒ අනුන්තමයිත්‍රි කරන්න ඉස්සර තමන් සංසිඳ වීම තමන් මේ ද්වේෂය නැති බව අත්දකින්න එක බොහොම ප්‍රායෝගික වටිනකමක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් Tamanda තියෙන හැම එකක්ම නුරුස්නා ගතිය, ගැටෙන ගතිය, එහෙම නැත්නම් බද්ධ වෛර වගේ දේවල් කරන්න හැම වෙලාවෙම කල්ැතුව කියන්න පුළුවන් නම් ගැටමක් තමයි ඇති වෙන්නේ කියලා. ඒ පුද්ගලයා වෙලාවක් අරගෙන ඉස්ලාම තමන්ගේ හිතේ මේ ව්‍යාබාධයක්, ලෙඩක් මේ තරහ යන්නේ. මගේ චරිත ලකුණ. අනුන්ගේ දෝෂයක්වත්, කාල්ගුණී දෝෂයක්වත්, කාණ්ඩීය දෝෂයක්වත්, ඊතු දෝෂයක්වත් නෙවෙයි. මේම චරිත ලකුණක් ඒ නිසා මම එවැනි දෙයකට යන්න ඉස්සර වෙලා මම මෛත්‍රියට ගැලපෙන සප්පාය කම ටිකක් දීලා ආන්නේ තරහ නැති ස්වභාවය. හිතට හාත්පසින් අවබෝධ වෙන්නේ නැරලා සමාදන් වීම එයා ඒ සතරට ඉස්සෙල්ලා අරසා වීමක් වගේ පේනවා. ආන්න ඒක වුණා නම් ඒක විනාඩියක් දෙකක් තුනක් එක දිගටම මේ අවෛර චෛතසිකය අත්දකිනානම් විශේෂයෙන්ම චරිත ද්වේෂ චරිතයට ඒ සුළු කාලය තුළත තමන්ට චිත්ත ප්‍රවෘත්ති වෙනස අත්දැකීම සෙල්ලබන. ඒ අත්දැකීම සෙල්ලබන්නේ නැත්නම් මෛත්‍රී තරම් වැඩ කරන්නේ නැහැ. ඒක නිකන් මුදු භාවනාව සඳහා කරන භාවනාවක් මිස පරෝධිනේ සඳහා කරන එකක් නෙවෙයි. විචිතරචයක් නම් මේක හොඳටම තේරෙනවා. මේ තමයි මෛත්‍රී කරගන්නකොට ඇති වෙන වෙනස ඒක තමයි මට එකපාරක් මේ අත්දැකීමක් වශයෙන් නැත්නම් අහන්න සිද්ධ වුණ දෙයක් ඔය කඳුකොටදී අපි ඒ කර භාවනාවේදී පොච්චංග දන්නවා ගැන කතා කරනකොට ඒක තැනකදී මේ මෛත්‍රී මෛත්‍රී සංකල්පය විස්තර කරන සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉන්දියාවට දාලා හන්දාවේ දේශනා කරනකොට එතන ඒගොල්ලෝ තියෙනවා කයවල ධර්ම සාකච්ඡා කරනකොට එතන හිටියා ඇමරිකන් ජාතික වියට්නාම් යුද්ධයට සම්බන්ධ වෙච්ච තිබෙලෙක් පැවිදි වෙච්ච කෙනෙක්. ඊට පස්සේ ආ කතා කරනකොට කිව්වා මේ මට ඉස්ලාම මේක වෙච්ච දවසේ හරි පුදුම සිද්ධියක් වුණා ස්වාමීන් වහන්සේ. ඒ Tamanne මෛත්‍රී කරගන්නකොට. ඉතින් මම බයි ඉදිරිපත් කරන්නේ. ඒකට ඉස්ලාම හඳුනේ නෙවෙයි. අ ජින් බුද්ධ ආගමේ රෝෂි කෙනෙක් එව නැත්නම් ඒ ගුරුවරයෙක් මේ ඇමරිකාවේදී උගන්වන කෙනෙක් ඒ කෙනා ගියාට පස්සේ ඔක්කොම වාඩි කරවලා ඔක්කොටම අර කොහොම හොඳ අනුකූලව පත්තු කරලා ලස්සන භාවනාමය අධ්‍යක්ීම් පරිසරයක් සකස් කරලා දීලා ඉස්සරහේ සාවටම තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා කියන එක මූල ධර්මයක් වශයෙන් කියලා දෙනවා. කියලා දීලා හැම කෙනාටම කියවලු අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර ද්වේෂයකින් ඉන්නේ ඒකයි අපි මේ සැප හොයන්නේ කවදාකවත් නෙවෙයි මම දැන් මෙතන කියන එක සැපයක් නෙවෙයි. ඒක අපිට මේ විලජ්ජාව. කිච මම දැන් මෙතෙන් ආවොත් තම කෙනෙක් ලැජ්ජාවටපත් වෙනවා. අපිට ඕන වෙලා තියෙන මීට වැඩි අපේ රැස්වීටි නඳකි. අපිට ඕන වෙලා තියෙන අපි ඔක්කොටම ලොක්කෝ අපි ඔක්කොම දන්න ඔක්කොම තියෙන කෙනා කියන්නේ. මොක කාටවත් එක හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා අපි වර්තමාන මොහොතේ වෛර කරන නිසා අපිට සතිය මෙච්චර ඇති කරන්න අමාරුයි. ඒක අපි සතිය පැත්තෙන් නැතුව විපස්සනා පැත්තෙන් නැතුව සමාධිය පැත්තෙන් කියන්න පුළුවන්. මම දැන් මෙතන ඉන්නවා කියලා කියන්නේ මට මම මෛත්‍රී කරගැනීමක්. ඒක නිසා අපි හොඳට භාවනාවට යන්න කලින් තමන්ට තමන් මෛත්‍රී කරගන්න. ඒක කියනකොට මේ හාමුදුරන්ට ඇතිවෙච්ච ඒක මට මම මෛත්‍රී කරගන්න ඕන කියනකොටම පුදුමාකාර ඉක්බිඳලා ආනන්ද පටන් ගත්තා. මොනම විදියකින්වත් සෙනගෙට ඉන්නවයි කියලා තේරුම් ගන්න බැරි වුණා. මගේ ජීවිතේ කවදාකවත් මම මට මෛත්‍රී කරලත් නැහැ. එහෙම සඳහන් අහලත් නැහැ. ඒක කරන්න හදනකොට මොන විදියකින්වත් දරා ගන්න බැරි විදියට පොඩි ළමෙක් වගේ අඬනවා. දවස් තුනක් හැමදාම කිව්වේ මේ නිසාම පරියන්කේ පුරාවට ඉකි බින්ද බින්ද අඬ අඬ මෛත්‍රිය මට මම මෛත්‍රී කරනවා කියන සංකල්පේ හිතට වද්දා ගැනීම කියලා. බැරිකමක් නෙවෙයි තියෙන්නේ හිත උරු නෑ මේ. නමුත් ඒ ගුරුවරයෙක් වල මේක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඔබ කවදා හරි Taman තමයි මෛත්‍රී කරගන්න දවසේ අඳන්නේ නැතුව ඔබත් එක්ක ඔබ යාළුවෙක්. ඒක නිසා හැම කෙනාම ද්වේෂයිස නෙවෙයි ඔය විසුද්ධි මාර්ග ක්‍රමයට බලන. නමුත් ඇත්තට බලනකොට හැම කෙනාම ද්වේෂයිස තමයි. හැම කෙනෙක්ම ඉන්නේ වර්තමාන මොහොතත් එක්ක තරයි. මේ කිසිම කෙනෙක් මේ දැන් තියෙන තත්ත්වයට කැමති නැහැ. ඒකයි මේ භාවනා කරලා උඩින් යන්න කල්පනා කරන්නේ. ඒකල අනික් අයට වැඩිය සුචරිතවාදී වෙන්න හදන්නේ. අනික් අයට වැඩිය මම බුද්ධ අහංකාරයක් කියලා හදන්නේ මේ දැන් තියෙන මේ එළඹිච්ච චිත්තක්ෂණයට අපි ළඟ තියෙන මුතුමාකාර අපුලක්. නුරුස්නා ගතියක්. ඒක ලැජ්ජිත භාවයක්. ඉතින් ඒකට ක්‍රම දෙකකින් අපිට වර්තමාන මොහොත එළඹෙන්න පුළුවන් එකක් තමයි විදර්ශනා වශයෙන් ඇමිනි දුක් පැණි රහයි කියන එළඹ චිත්තක්ෂණයට එළඹ වාසය කිරීම. දෙක එළඹ චිත්තක්ෂණයට ඉන්න හිත කොච්චර වෛර කරනවද කියන එක තේරුම් ගන්න. ලහට තිබ්බ ගෙම්බා කියනවත් එක්කම පයි. ඒ වගේ තමයි වර්තමාන මොහොතේ හිත ගන්න ගියාම අපිට මෙච්චර උපක්‍රම අවශ්‍ය වෙලා තියෙන වර්තමාන මොහොතේ අපි කැමති නෑ ඒක නිකන් කටුගයක් වෙනවා. කටුකොලක් වෙනවා. කුරුසියේ තියලා ඇන ගැහුවා වගේ වර්තමාන මොහොතේ. කටු බෙදයක දාලා පෙරලන්න වගේ වර්තමාන මොහොත. ඒ නිසා අපි ඔක්කොම සැප පහසුකම් ටික දීලා මේ වර්තමාන මොහොතේ වෛරේ නැහැ කියන එක. ව්‍යාබාධ නැහැ කියන එක. ඉච්ඡ වද්දාගත්තොත් ඒක සමතෝපක්‍රමෙන් චිත්තක්ෂණයට එළඹ සිටීම. ඉතින් එහෙම යම් කිසි කෙනෙකුට මෛත්‍රී භාවනාවේ ආනිසංශයක් වශයෙන් තමන් තමන් හඳුනා ගන්න පුළුවන්. තමන් තමන් මුණ මුණ දෙන්න පුළුවන්. තමන් තමන් මුණ ගැහෙන්න පුළුවන්. ඒක ලොකු සමාරම්භයක් වෙනවා සත්‍ය සොයා යන ගමනේ ඇත්ත ඇති ඇති හොයා යන ගමනේ ඉන්සයිකේ විපස්සනා පැත්තකුත් තියෙනවා සමත පැත්තකුත් තියෙනවා ඒ විතරක් නෙවෙයි යම් වෙලාවක අවුරුදු 6ක් වෙන්න ඉස්සෙල්ලා පොඩි දරුවෙක් Taman එක Taman ජීවත් වෙන හැටි භාවනාකින් තොරව කරන්න ASCII පොඩි දරුවෙකුට සෙල්ලම්පඩුවක් හම්බෙච්චාම ඒ සෙල්ලම්පඩුවත් එක්ක මුළු ජීවිතේ ලෝකෙම සම්පූර්ණ කරගන්න ASCII. අපේ හිතත් ඒ අහිංසක තත්ත්වයටපත් වෙච්ච වෙලාවක ඒ තමන්න දැනෙන්න පටන් අරගත්තොත් මේ වර්තමාන මොහොත සෑම පැත්තෙම ආඩ්‍ය දෙයක් තර්ක මනසට විතරක් නුරුස්නා ගතියක් තියෙනවා. එචා මේ ආඩ්‍ය භාවයට සමාදින්න පුළුවන් විපස්සනා පුළුවන් මෛත්‍රී භාවනාව සමතෙත් පුළුවන් ආන්නයකට සම වැදුනොත් ඒකට හම්බ වෙන මේ පිරිච්ච ගතියට අපි කියනවා සන්තුෂ්ටි කරගතිය කියලා නැත්නම් කියනවා සම්පත්‍ති කරගතිය. අනේ ශාසන සම්පත්තියේදී පමණයි කියනවා තේ කයේ ලෙඩසුව වේ. ඉත කවදාකවත් කය කවදාකවත් මේ සම්පත්‍ති කර தත්ත්වයටපත් වෙන්නේ නැතුව සුවසේවාවක් කරන්න. එතකොට එතනදී ඇති වෙන චිත්තක්ෂණය කියනවා අව්‍යාබාධය කියලා. ව්‍යාබාධය කියලා කියන තරහනේ. අව්‍යාබාධ චිත්තරේනොට <clears throat> ආබාධත් නැති අව්‍යාපාද කියන එකක් වෙනවා ලෙඩක් නැහැ, ද්වේෂෙත් නැහැ. වෙන විදිහට කියනවා නම් ශරීරේ ක්‍රියාත්මක වෙන මේ ද්වේෂයම තමයි කායික මානසික රෝග කියලා කියන්නේ. ඒක නිසා තමන්න තමන් මෛත්‍රී කරගෙන යම් වෙලාවක පැමිණි දුක් පැනිරහයි මේ චිත්තක්ෂණේ විතර එහාට යන්න පුළුවන් තරම් සරුවඥ වුණත් බෑ. ඉෂා වර්තමාන මොහොතේ එළඹීම මෛත්‍රී කරගත්ත වෙලාවක ඒ ඇති වෙන <clears throat> සුවසේවාව ඉස්ලාම වෘත්ති විදිහේ තමයි. එහෙම දෙයක් වෘත්ති විදිහින් නැතුව කරන මෛත්‍රිය සාමාන්‍යයෙන් කියනවා කාමච්ඡන්ද කුසලයේ සඳහා කරන මෛත්‍රිය. මේ කරන මෛත්‍රිය තමයි මේ පිළිච්ච බව අත්දැකීම කරන කියනවා රූප ධානය සඳහා කරන මෛත්‍රිය. එතකොට ඒ පුද්ගලයාට විතරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ හරහා මෛත්‍රී ධානයකට සමාවදීන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා තමන්ට වැටෙන්න ඕනේ ඒ චිත්තක්ෂණයේ කායික සහ මානසිකව සමබරතාවය සමතුලිත භාවයක් පිළිච්ච භාවය සම්පත්‍තිකර භාවය ඉඳ ඉඳ ඉඳ ඉඳ නොමිලේ ලැබෙන සමතුලිත භාවයක් තියෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි මේ කටුක රෝසන ස්වરૂපය ව්‍යාපාදය ගැටුම නුරුස්නා ගතිය පටිගය. මේ දෙක සංසන්දනය කිරීම නම් විපස්සනා වෙදී සිද්ධ වෙන්නේ නමුත් අත්දැකීම පැත්ත සමතේදී කෙනෙකුට අත්දැක ගන්න පුළුවන්. මේක කවදාකවත් ද්වේෂයෙන් පීඩිත වෙච්ච හිතකට කරන්න බෑ. ද්වේෂයෙන් පීඩිත වෙන බව චරිත ලක්ෂණ ලක්ෂණ වශයෙන් දැනගෙන ප්‍රයෝගයෙන් තව තවත් අවශ්‍ය සැප පහසු ගන්න ටික දීලා එහෙම නැත්නම් කියනවා නම් සප්පාය පඬුක සලසල අපි පෙන්ලා දෙන්න ඕනේ හිතට මේ ද්වේෂයේ අබ්බැහියක් වශයෙන් කරගෙන ගියාට මෛත්‍රියට නැත්නම් අද්වේෂයට හිත ඉඳ තියෙනවා. මේක නියුරෝ සයන්ස් නැත්නම් මේ ස්නායු සල්ලි මේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් බලනකොට ඒකදී කියනවා මේ දැනුම සංසන්දනය ගැටලපුම ගැටුම Eh, මේ ඔක්කොම තියෙන්නේ මොළයේ වම් අර්ධගෝලයේ. ඉතින් මේ හැම ලෞකික දැනුමකින්ම අපි වම් අර්ධගෝලයේ පුරවමු. ඒක පුරවනකොට හැමදාම සංසන්දනය කරමින් ගැටමින් අනිත් එක්ක නයික්මක් කරන් ඉස්වා යෑමෙන් පුදුම ආතතියක් හරහා පුදුම මානසික අසහනයක් හරහා ඉදිරි චිත්තක්ෂණයේ අභිවෘද්ධිය විශාල eh, මමයක් කරනවා. විශාල මාන්නයක් ඇති කරනවා. ඉදිරි අනු චිත්තක්ෂණය පිළිබඳ විශාල ආසාවක් ඇති කරන මේ මිනිසයා කරත්තලේ පිටිපස්සෙන් යන බූරුවෙක් වාගේ කවදාකවත් නොලැබෙන ලැබෙයි කියන බලාපොරොත්තුව මත අඹාගෙන යන ගතියක් එනවා. මෛත්‍රී කරන වෙලාවක විපස්සනා සමුද්දන වෙලාවක වෙන්නේ වම්මර්ථ ගෝලිය කියන හිත කාල්කේ වචන පාවිච්චි කරන දකුණු අර්ධ ගෝලෙ ගියාට පස්සේ දකුණු අර්ධ ගෝලයේ හැමදාම සමස්තය පිළිගන්න ලෑස්තියි. මේක වැඩි කුට්ටිය කනවා කියන එක දකුණු අර්ධ ගෝලය දන්නේ නැහැ. දකුණු අර්ධ ගෝලයේ තියෙන සෞන්දර්යාත්මක පැත්ත. අතුරාදාකත් වැඩරන්නේ. මොකද අපේ අධ්‍යාපන ක්‍රමේ සහ අපේ අතර තියෙන මේ පන්ති සැකන, ඒ වගේම මේ මාන්නකාරකම් සියල්ලම මේ වර්ණර්ථ ගෝලයේ තමයි ක්‍රියාවත් කරන්නේ. පන්නේ උනන්දු කරවන්නේ. ඒක දුමාකාර දැනුම් සම්භාරයක් සහිත අපේ උපදි සම්පත්‍ය ටික හේරම තියෙන්නේ මාන්නකාරකම්. නමුත් දකුණු අර්ධ ගෝලයේ තියෙනවා වැඩ ගන්න නැති නිසා එයා පැනලා වැඩ කරන්නේ නැහැ උපක්‍රමයකින් මේ අවධානය මම ඉඳලා දකුණට ගිය ගමන් ඒක බුදුහාමුදුර කෙනෙක් කොහොමදක් තියෙන්නේ ඒකේ ගඳ කිලියකුත් තියෙනවා ඔය පලාතෙන් කවුරක්ක ගිහිල්ලා නැහැ මේක තමයි වැඩ කරන්නේ ඉතින් අතල්ගේ පාරවදිච්ච ටිකට ආව කෙනෙක් මට පොතක් ගෙනත් දුන්නා ඒකෙදි ඉඳලා තිබුණා insight of my stroke කියලා. අවුරුදු 30ක විතර වයසක න්‍යෂ්ඨාන්‍ය ස්නායු පිළිබඳ විශේෂඥවරියකට වම්මර්ධ ගෝලයේ නහරයක් පුපුරලා සාමාන්‍ය ගෝෂ් ගන්න බෝලයක් විතර ලේ කැටියක් ඊළඟට ආපු නිසා වම්මර්ධ ගෝලයේ සම්පූර්ණ ක්‍රියා නතර වීම නිසා කතා කිරීම අවුකන් දීම ගැළපීම මතක සේරම ගිහිල්ලා නම් පැය ගාණක් ඇතුළත මේ ඇති වෙච්ච කම්පණය නිසා අවධානය දකුණු අද්දෝට ගිහම යකින මේකට බෞද්ධයෙක් නම් කියයි කියලා නිවන කියලා. මේ පැත්තේ පුපුරු ගහන වේදනාව. ජීවිතේ සම්පූර්ණ හැකියාවල් නැති වෙලා. ඒ වුණාට දකුණු අද්ද ගෝලයේ කියනොත් දැයිති ප්‍රශ්නයක් නැහැ ඔක්කොම හරි මම ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මම කියලා දෙයක් ගන්න දෙයක් නැහැ. දේවල් සිද්ධ වෙනවා. මේ කය කොහොමඩක්වත් නුඹේ නෙවෙයි. දැන් අපිට පේනවනේ කතා කරන්න බෑ කියන. දැන් අපිට පේනවනේ අනිත් කිසි කතා කරලා තේරෙන්නේ නැහැ කියන. දැන් උඹට තේරෙනවනේ මේ මතක මොනවාක්වත් වැඩක් නැහැ කියන. ඒ වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න එතෙන්දි විස්තර කරලා පෙන්වන්න හදනවා. මේ දකුණු අර්ධ ගෝලයට මේ වම් අර්ධ ගෝලයේ ලේකැටයක් දෙන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් එකක් මාගේ. ගියොත් දකුණු අර්ධ ගෝලයට මෛත්‍රී භාවනාව වඩනෙත් නැත්නම් විපස්සනා වඩනෙත් නැහැ මනසට තේරෙනවා මේක වැඩ ගාපු දවසේ ඔය ප්‍රතිඵලය ගන්න බැරිද කියලා එයා සැකයක් කරනවා. ඒකල හැම චිත්තක්ෂණයකම කියනවා මම මුලින් මේ කැලියට පහන වුණොත් මේ මේ ක්‍රියාකාරකම් හානි වෙන බව දන්න විශේෂඥ වෛද්‍යවරියා ඒ නිසා මට හානිය සිදු වෙනකොට මම ඉතාමත්ම සතියින් හිටිය ඒ කියන වෙහෙස නිසා එක තැනකදී හිතනලු මල් වතුර මලේ නාන ගමන් හැදිලා තියෙන්නේ පළවෙනි දැනීම ඉච්චිලා කියනවා මොනවක්වත් කරගන්න බෑ ටෙලිෆෝන් නම්බර්ස් මුකුත් මතක නැහැ. ටෙලිෆෝන් කරන්නත් බෑ. ටෙලිෆෝන් එක ළඟ ඉඳගෙන ඉන්නවා කොහොමද වැඩ කරන්නේ දන්නේ නැහැ. හිතනවලු නිදාගන්න. මොකද හිත ඇතුලේ කෙනෙක් වුණු නිදාගත්තොත් කඩා නැගිටින්න වෙන්නේ නැහැ කියලා. මොකද ලේකටේ තව වැඩි වෙනවා. හිතගෙනම ඉන්නේ කියලා. කොහෙන් පාවත් දන්නේ නැහැ. ඒ නිසා දිගටම ඉඳලා කොහොමද කරලා සම්බන්ධීකරණය කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ මෛත්‍රිය කියලා කියන්නේ අපිට කවුරුත් දෙන ආශිර්වාදයක් අර එනතර අපි නන්නාඳුන කෙනෙක් එකක් නෙවෙයි අපි තියෙන සමාජ ශබ්දතිය අපේ අධ්‍යාපන ක්‍රමයේ ද්වේෂයමයි ප්‍රයෝජන ගන්නේ ද්වේෂයමයි කසකවන්නේ ද්වේෂය නිසාමයි තව කඩයට වැඩි ඉක්මනට මේ ලාභ සත්කාර සම්මාන උගන්න හදනේ සෑම වේලාවකම හිත පෙළෙන බව ද්වේෂය වැඩ ගන්න බවත් මෛත්‍රියට හිත නැති බවත් නැත්නම් ඉඩක් නැති වෙන බවත් දන්නවනම් එතකොට වෙන්නේ මොකද අර අපිට දක්ෂ වර්ත ගෝලෙන් ගන්න තියෙන වැඩ කවදාකවත් ගන්න නැතුව ඒක මරණය දක්වාම පැත්තකට වෙන එක. ඒ ස්නායු වෛද්‍ය විද්‍යාන කෝඩෝ කියනවා ඒ හොඳට භාවනා කරන කෙනා ඒ කියන්නේ ද්වේෂි ද්වේෂි වශයෙන් දැනගෙන නැත්නම් ඒ අදිනව දැනගෙන මේ මෛත්‍රිය එහෙම නැත්නම් මේ සියලු දෙනාතුළම සමාන මනුෂකමක් තියෙනවා. සෑම දෙනාටම කොච්චර වැරදි කරත් නිවන් දකින්න තියෙන ඉඩක් තියෙනවා අනන්තරිය අකුසල කර්ම කෙරුවේ නැත්නම් ඒ වුණාට කෙනෙක් තව කෙනෙක් කියනවා නම් මෙයා පහත් කෙනෙක් නුදුනුවත් කෙනෙක් දුක්පතික ආදී වශයෙන් ඒ දේවල් වල නිත්‍ය සංඥාව නිසා පටලවාගෙන කරන මිසක් ඕන දෙයක් ඕන දෙයක් පාට වෙනස් වෙන්න පුළුවන් මෛත්‍රියට ආවට පස්සේ අනිත් වගේ ඒ එන ඕන දෙයක් පිළිගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඉතින් ඒක තමන් වශයෙන් අත්දකින්නයි කියලා කියන්නේ තමන් සාක්ෂි කරගෙන ඒ නිතර නිසර්ගයෙන්ම ස්වභාවයෙන් එන ද්වේෂය දැනගෙන මම මේ චර්චාවක් මට හැමදාත් එක්කම ගැටුමක් වෙනවයි කියලා වෙලාවක් වෙන් කරන ඉඩමක් වෙන් කරගෙන සුන්දර සත්‍යයක් පහල කර දීලා සුන්දරත්වය හිතට සමවර්ධන හිතට සමාදම් කරනවා මම වෛර නැතික් මම නැත්තම් අවෛරය ඇති කරන ගත්තට පස්සේ අර තේරුනොත් යම් ආකාරයකට තමන්ගේ මෛත්‍රී පහන්දල්ල පත්තු කරගන්න පුළුවන් නම් අඟුලිමාලකෙත් පත්තු ඕන කෙනෙකුට පත්තු කරන්න නම් පත්තු කරපු ගමන් මනුෂ්‍යය වෙනස් වෙනවා. හැබැයි ඒක ගහපහ දීලා කරන්න බෑ. ඒක බොහොම අම්මා කෙනෙක් තනෙන් දරුවට කිරි දෙන්න ASCII දින ක්‍රමයේ තමයි ਸਰවඥාන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක මෛත්‍රී කරලා ආනිසංස දැක්කට පස්සේ ඒක වශමස උලක් කන කෙනා තමන්ගේ ප්‍රීතමත් එක්ක හදා බෙදලා කරනවා වගේ තමන් තුළ හොඳටම මේ මෛත්‍රිය සම්පත්‍ති කරපත්තට පත් වුණාට පස්සේ ඒක Tamanට උදව් උපකාර කර ආධ්‍යාත්මික උදව් කළා වූ එහෙම නැත්නම් ඉෂ්ට දේවතා වූ කෙනෙකුට පූජාවක් වශයෙන් නොඉන්දියුල් ටිකක් පූජා කරනවානේ ඒ ඇත්ත මේ වෙලාවේ මට වැඩි ආධ්‍යාත්මික ලොකු උනාට ආධ්‍යාත්මික මට ගුරු කණු වෙහිකට මෛත්‍රියෙන් ඉන්නවත් දන්නේ එයාට මේ මෛත්‍රී වේවා එහෙම නැත්නම් එළඹ සිටි සීය Tamanට පැමිණිච්ච මොහොත සුවයලවන සමාධිපතට යන්න පුළුවන් වේවා කිව්වොත් ඒක එහෙම දෙන්න දෙන්න පහනෙන් පහනපත්තු කරන්න ආශී හදවත් වෙනවා. මණිකට මණිකලම් කරනකොට එළියෙන් වැටෙන ආශී මේ මෛත්‍රිය දෙන්න දෙන්න හදවත් වෙනවනම් ඒ ඉදිරියට ගත්ත පියවර සාර්ථකයි. ඔය කාට හරි දෙන්න කරනකොට ධනන්තුළු තියෙන මෛත්‍රිය පිරිහෙනවනම් ඒ කියන්නේ දෙන්න තරම් තාම මෝරලා නැහැ කියන එකයි සාමාන්‍යව පසුකාලීන අටුවක් මතේ තියෙන්නේ. එනිසා යම් කිසි කෙනෙකුට මේ තමන් තුළ ඇති කරගත්තට පස්සේ ඒක සුදුසු කෙනෙකුට සුදුසු ආකාරයක දෙනකොට බෝ වෙන ගතිය තියෙනවනම් වැඩෙන ගතිය තියෙනවනම් ඒ මනුස්සයාට නොදී බෑ. ඒක බැහැියට යනවා. එතකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ අර පහනෙන් පහනපත් වෙනවාසි. මොකද පහනකින් පහනක්පත්තු කරාට පළවෙනි පහන දැල්ල කිසිම අඩුවක් සිදු වෙන්නේ නෑ. දෙවෙනි දැල්ලපත් වෙන එක විතරයි වෙන්නේ. ආන්නේ වගේ මේ මෛත්‍රියේ තියෙන බෝ වෙන ගතිය. ආන්නේ බෝ වෙන ගතිය කියන්නේ තමයි ඒ කෙනාට තේරෙන්නේ අපි වටිනා බුද්ධෝත්පාද කාලය ලැබුවත් වටිනා මනුෂ්‍යාත්ව භාවයක් ලැබුවත් අපි ක්ෂණයට ලැබුණේ නැත්තම් අපි කල්‍යාණික ආශයකට නැත්තම් ධර්මාන ධර්ම ප්‍රතිපත්තියට ගියේ නැත්තම් අපිට ඒකේ කවදාකවත් බුද්ධියක් නැහැ. තව කෙනෙකුට බුද්ධිය දෙන්නත් බෑ. එනිසා යම් මොහොතක තමයි මෛත්‍රී මේ ටික මේ වටිනාකම තේරුම් ගත්ත දවසේ අනේ අනික් කට්ටන්නම් මේක තියෙනවා හේත් යහ ක්‍රමයට කල්පනා කරන්න ගන්න. යෝනි කල්පනා කරන්න ගන්නවා නම් කියලා ඒ ඇත්තන්ට ඒ ජීමේදී ඒ මෛත්‍රිය බෝ වෙන රෝගයක් බවට නැත්නම් බෝ වෙන දෙයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපිට ඉන්න ජීවිතේ කොහොමඩක්වත් සමහර වෙලාවට ළඟට යනකොටම අපිට ලොකු සෙනෙහසක් පහළ වෙනවා. තව සමහරව ඉන්නවා ඇසුරු කරනකොට හරි වෙහෙසක්. හරි කරදරයි නපරවැරිකමට ඇසුරු කරන මිසක ආන්නේ වගේ තමන් තුල තමන්ට ප්‍රේමය මෛත්‍රිය වෛරය ඇති වෙච්ච දවසේ එයාට ඕන තරම් අනික් වෛර කරන කෙනෙක් හෝ වේවා සමමිතයිති කෙනෙක් වේවා කවුරුත් එක්කත් මනුස්සකම දැක ගන්න. ඒ නිසා ඒ තුලින් පුංචි සමාජ සන්දර්භයක් නැති කර ගන්න පුළුවන් යම් කිසි කෙනෙක් කියනවා නම් අද සමාජය සදාචාරයෙන් පිරිහෙනවා ධර්මයෙන් තරං වෙනවයි කියලා මෙන්න කියන කෙනාගේ කියන වෙලාවේ Tamanටවත් මෛත්‍රියක් නැහැ කියන එක නම් ඇගිය. යම් කිසි කෙනෙක් කියනවා සමාජයේ තරම් පිළිහෙන බව තිබුණත් සමහරක් කොටසක් වෙනදටත් වඩා ධර්මයේ යෙදিলা වෙනදටත් වඩා අපකප්ප වෙලා ඒ තියෙන දුක් සමා සංසාරගත මේ වේචකර தත්ත්වයේ සංවේගයක් බාටපත් කරගන්න පිළිසෙ දියුණුවක් තියෙනවායි කියලා. නැත්නම් මේ අඳුරු වලාවේ රිදීන එකක් තියෙන කියලා ඒ දකින්න කෙනා තුල හොඳ ප්‍රකමනශීලී මෛත්‍රියක් තියෙනවා. ඒ නිසා හොඳට කියන්න පුළුවන් යම් වෙලාවක තමන්ගේ හිත මෛත්‍රිය ආවන මේ ලෝකේ බොහොම සුන්දරයි. යම් වෙලාවක තමන්ගේ ද්වේෂය ආවන ලෝකයේ බොහොම නුරුස්නා ගති ඇඹුලක් කහට ගතියක් වෙන්න පටන් ඒ නිසා ලෝකයේ කල්යාණ මිත්‍රේ දකින්න හම්බ වෙන්නේ සමන්ත තමන් කල්යාණ මිත්‍රෙක් පිච්ච කෙනෙකුට පමණයි. සමන්ත තමන් කල්යාණ මිත්‍රයක් ඇති කරගත්තේ නැති මිනිස්සුෙකුට බුදුන් පහල වුණත් ඒ බුදුන් බව තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන එක නෑ. අසූමා ශ්‍රාවකයන් ආවත් අඳුනගන්න පුළුවන් එකක් නෑ මොකද Tamange හිත කර්මාවරණයෙන් වැහිලා තියෙන, ද්වේෂයෙන් වැහිලා තියෙන, නීආවරණයෙන් වැහිලා තියෙන. ඒ නිසාට ළඟට ආවත් අඳුරගන්න බැහැ. ඒ අර සර්වචනාචි වැඩ ඉන්න කාලේ ඔය කන්දරක සූත්‍රයේදී ඒ පුතුලෙක් සර්වචනාසේ විතර පැමිණෙනවා. මෛත්‍රියටම සම්බන්ධ දෙයක් නෙමෙයි නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වන්නේ දෙන්නේ නැහැ සාමාන්‍ය යහපත් මිනිස්සෙක්. එයා මේ අශ්වගලදාමේ යන කෙනෙක්. ඉතින් ਸਰවඥාන්ස ළඟට ඇවිල්ලා ආස්වින්දු පිණියන් දීපු කැමතියක් කියලා පූජා කරලා කියනවා ස්වාමීන් වහන්සේ හරි සන්තෝෂයි දකින්න හම්බුණාට මමත් මේ පොයද පිළිගන්න කෙනෙක් කියලා මේ සල්ලාම සල්ලාම කතා කරනවා. මේ ਸਰවඥාන්සෙත් මුල පුරනවා. කතාවට මුල පුරලා ਸਰවඥාන්ස කියනවා මේ ජීවිතයේ තමන්ට තමන් මිත්‍ර වෙන කෙනෙක් ඉන්නවා තමන්ට තමන් ද්වේෂ කරන කෙනෙක් ඉන්නවා අනුන්ට මිත්‍ර වෙන කෙනෙක් ඉන්නවා අනුන්ට ද්වේෂ කරන කෙනෙක් ඉන්නවා අන්නේම පුද්ගල චරිත හතරක් මේ ජීවිතේ තියෙනවා අපිට මේ මනුස්සයා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ගැඹුරු බණ කරන ඉන්න වෙලාවක් නැහැ මට ගෙදර වැඩ තියෙනවා යන්න ඕනේ. ඉතින් බුදුජානනාංශ කියනවා එහෙනම් කාලය දැනගන්නයි කියලා. ඉතින් මනුස්සයා බුදුජානනාංශ වන්දනා කරලා යනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කාර්ය පස්සේ කියනවා ආනන්ද මේ අත්තන්තර බහින්තට කරන්ත පාදී වශයෙන් මේ හතර පුරුෂ වර්ගයේ දැක්කනම් මේ මනුස්සයා සෝවාන් වෙන්න පිළිතුරු. හැබැයි ඒක උඩ ගිහිල්ලා. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉදිරිපත් කළා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඒස චිනේ පන්නගත්තා මට මතු පහළ වෙන විනීය ජනතාවට අනුකම්පා අපේක්ෂ සර්වඥාන්සේ දේශනා කරන්න කැමති ඒ අත්තංකප අරන්තප ආදි වශයෙන් තමන් තවන අනුන් තවන තමන් කැමති හතර වර්ගයේ දේශනා කරන්න කියන සූත්‍රෙ දිගට යනවා. මොකද ඒකට බැරි වුණා බුදුන් දැකලා බුදුහාමුදුරුවොත් එක්ක මාතෘකාවක් පටන් අරගෙන බුදුහාමුදුරුවෝ දෙන්න හදන දේ ගන්න බැරි වුණා. මොකද gedara වැඩ හින්දා. ඒගොල්ලෝ දන්නවනේ. මොන જાති කෙරුවක්වත් එක වෙලාවක් ආවට පස්සේ කඩදාසි ලිපේ දාලා වගේ දූවගෙන යන්න ඕනේ ඒ වැඩ කරා. ඉතින් ඒකට මන කණ්ඩද කියන්නේ. ඒක මෛත්‍රී සම්බන්ධ නෑ. නමුත් මම මේ කියන්න හදන බුදුන් පහල වුණත් ඒක වැඩ ගන්න දෙපැත්තක අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා යම් වෙලාවක මේ ලෝකේ දිහා ඒ විදිහට සුන්දර මනකින් යුතුව සුන්දර වශයෙන් බැලීම ਸਰවචනාංශේ ප්‍රතික්ෂේප කරලා නැහැ. ජනසේ දේශනා කළා කියනවා සුභ පරමාහං භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්සකලෝ උත්තරින් අපඩ විච්ඡන්දස්ස මානි මේ සුභය පරමාර්ථ කරගෙන කියන්නේ හොඳ පැත්ත දැකගෙන සුභ පරමාහං භික්ඛවේ මෙත්තා මිත්තෝ චේතෝ විමුක්ති වදාමි මේ මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියන්නේ දෙයක තියෙන හොඳ පැත්ත බලන්න ඉදපඤ්ඤස්ස පුද්ගලෝ මේ ශාසනයේ ප්‍රඥාවන්ත පුද්ගලයා උත්තරින් අපඩ විච්ඡන්දස්ස නිහත් දකින්න වෙනකන් මේක තමයි අපිට තියෙන සාකච්ඡා. මේක තමයි අපිට තියෙන අශ්ව සිල්ව. ඉතින් අපි නිතරම මොන සංසිද්ධිය වුණා ඒකේ තියෙන හොඳ පැත්ත බලන ගතිය තමයි මෛත්‍රී කියලා අපි ඉස්සරහට යන්නේ. ඒකට අර ද්වේෂයට මේ දේවල් කරනකොටම වෙන් කරන සංසන්දනය කරන ඒ තර්ක මනසක එච්චරම මුදුපත් වෙන්න වෙලාවක් නැහැ. මෛත්‍රී ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ උපක්‍රම ටික වැටෙන්නේ සමත ක්‍රමයි. සමත ක්‍රමයේ වශයෙන් කෙනෙක් මය ද්වේෂය එනකොට ද්වේෂයෙන් කලින්ම ඒ අවශ්‍ය කරන්නා වූ මෛත්‍රී පරිසරය සකස් කරගෙන ඒක හරියට යුද්ධයේ දරුණු අවස්ථාවක ඒක ඇතුළේ තියෙන බංකරයකට ගිහිගත්තා වගේ තමයි අරසාව වෙනවා අරස වෙලා හිත හදාගෙන ආයෙ යුද්ධෙකට යනවා ඉතින් ඒ සඳහා තියෙන ක්‍රම තමයි ඔය මෛත්‍රී භාවනා වශයෙන් අපි හඳුන්වා දෙන්නේ කියන්නේ ඒකේ තියෙන වෙනම කියන දෙයක් නෑ අවෛරේම තමයි කතා කරන්නේ ඒක නැත්තම් කියන්න පුළුවන් සෑම ලෙඩකටම කායික මානසික ලෙඩකටම හේතු වෙන්නේ ව්‍යාපාදය ඒ නිසා ව්‍යාබාධ කියලා සමාන වචන දෙකක් තියෙනවා ව්‍යාපාද ව්‍යාබාධ ව්‍යාබාධ කියන්නේ ආබාධ වලට ව්‍යාපාද ව්‍යාබාධ දෙක සමීපව තමන් කරන ගතිය ශාසනයේ පේන්න තියෙනවා නමුත් අපි ලෙඩ සමීප කරගන්න කැමති නමුත් අපිට අර ද්වේෂය නැති කරගන්න ගැටීම නැති කරගැනීමේ උපක්‍රම විකට ක්‍රියාත්මක කිරීමේදී අසුභාන ගතියක් තියෙනවා. මෙන්න මේ හදාගත්ත පසුබිමදී අපි කොහොමද මේ ව්‍යාපාදය ව්‍යාපාදය විපස්සනාය බලන්න. අපි සීලෙන් දන්නවා සිල්පද රැකලා නොකරන කංචි. සමාධියට වැදිලා ධ්‍යානයකට සමවැදලා හෝ මෛත්‍රී සුභ පැත්ත බලන පැත්තේ පුළුවන් තරම් හිත සුන්දර පැත්තේ පවත්වා ඒක ලෙඩා ඔපරේෂන් කරනකම් හිරිවට ගත්තා වගේ වැඩක්. නමුත් මෙතෙන්දී ධර්මානුපස්සනාවේදී සර්වචන් වහන්සේ මේ උපක්‍රම දෙකක් කරලා ලදලද අවස්ථාවේදී ශිල්පද මාර්ගයේ හිල කරලා අල්ලගෙන ලදලද අවස්ථාවේ මෛත්‍රියෙන් ප්‍රශ්නට උත්තර දීලා හැකි උන්ට සතිය තියෙන වෙලාවක උන්ට සමාධියෙන් කියන වෙලාවක මේ මෛත්‍රිය මේ ව්‍යාපාදයේ කියන චෛතසිකය අමුද්‍රව්‍යයක් වඩපත් කරන ආනාපානය වගේ කර්ණක් වඩපත් කරගෙන නිමිත්තක් වඩපත් කරගෙන ඒක එනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි ගියාට පස්සේ මෙහෙමයි කියලා ඒකේ මුලමදාග බැලීම තමයි මේ ධර්මානුපස්සනා කොටසදී ව්‍යාපාදේ ගැන සඳහන් කරන්නේ. ඉතින් සම්තිමේ අජත්තං ව්‍යාපාදං අච්චිමේ අජත්තං ව්‍යාපාදෝදි පජානා තමන්ගේ චිත්ත සංතානයේ ව්‍යාපාදයක් නුරුස්නා ගතියක් තරහාවක් ආවනම් ඒ තරහවට තරහ වෙන්නේ නැතුව මගේ චිත්ත සංතානයේ දැන් ව්‍යාපාදයේ කියන බව දැනගන්න පුළුවන් කියන එකයි ලබතනාංශයේ දෙන විශ්වාසය අපි කියනවා අපිට කීටි ගිහිලා කියලා කිව්වම 100 100ක් නේ ඇත්තටම 99ට තද වෙලයි කියලා එහෙම අපි ඉලක්කම් වල සමානලට කියන්නේ. ඇත්තටම කේන්ති කියලා කියන්නේ මේක ඇත්තක් තියෙන කවදාකවත් 100%ක් කේන්ති යන්න බෑ. ඒ මොකද 100%ක් කේන්ති කිය සතියට ඉඳ තියෙනවා ඒක දැනගන්න. එයාට කෙනෙකුට වාර්තා කරන්න පුළුවන් මට කේන්ති කියයි කියලා. ඉතින් කේන්ති ගියා නම් කේන්ති කියව දැනගන්න විදියක් නැහැ. 100%ක්ම ගියා. ඒ නිසා අන්තර තේරෙනවා. සතිය මට මෙහෙම කියන්න ඉඩ දෙන්න. ව්‍යාපාරයේ 99ක් නැග්ගත් සතිය එකක් තිබුණත් ඒක තිබුණා. ව්‍යාපාරයේ 99ට තද වුණා. ඉතුරු එක සතිය සමාදන් වෙච්ච මනුස්සයගේ සතිය අර 99ක් වෙන ව්‍යාපාර දෙකේ බලව ඉතින් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඔබ සති සමාධිය දිනු කරගත්තොත් උඹට ඔය මහා හිමාල පර්වතයත් පලන්න පුළුවන් ඔය කුණු අවිද්‍යාව ගැන කොමන කතාවක් ප්‍රශ්නේ තියෙන්නේ අපි සමාදන් වෙන්නේ සතියේද ව්‍යාපාදයේද කියන එකයි ප්‍රශ්නේ. විඳාව ගන්න උත්තර ගන්න යන්නේ ව්‍යාපාදයේ සමාදන් වෙච්ච වෙලාවට. අපිට මතක නැහැ මේ ව්‍යාපාදේ දැනගැනීමේ සතිය තිබුණු බව. බුදුජනනාංශය කොහොම කියලා කියනවා අච්චිමේ අච්චිමේ අජත්තං ව්‍යාපාදං සංචිමේ අජත්තං ව්‍යාපාදෝති පදාන. Taman ළඟ ඇති වූ ව්‍යාපාදේ මගේ ළඟ ව්‍යාපාදේ තියෙනවා කියලා දැනගන්නවා කියන එක මොන්න තරම් විප්ලවීය ප්‍රයෝග මේ ප්‍රයෝග වචනයක්ද කියලා හිතන්න. ඉදිරිපත් කිරීමක්ද කියලා හිතන්න. ඒක හිතපදින්න කියන්න පුළුවන් වෙන්නේ 99ක් තද වෙලා හිටියා. තමයි තද වෙච්ච බව. අපි හිත සිංහලෙන් තද වෙනවා කියනවා, නගිනවා කියලා කියනවා, කීටි ගන්නවා කියනවා, නුරුස්නා ගතියනවා කියලා කියනවා. කේන්ති කියනවා. ඒ කේන්ති කියත් භාවනා කරපු කෙනෙකුට තේරෙනවා මම තරම් නොවන දෙයක් වුණාට කීටි කිල්ල ඉන්න බව දැනගන්න පුළුවන්. ඒතර සුභපරමාම් භික්ෂවේ මෙත්තා චේතු විමුක්තිය කියලා කියනහට 99ක් වෙච්ච තරහව නෙවෙයි මම මාගේ මගේ ආත්මය කරගන්න හදන්නේ. ඒක දැනගත්තා වූ සතිය යාට කියනවා 99ක් කීටි කිල්ල තියෙන්නේ හොඳම යුතුයකමක් ඉෂ්ට කරේ උඹ සත්‍යයේ සිද්ධිය බව දැනගන්නවා දැනගන්න පුළුවන් ගතිය පාවා දුන්නා ඔබ හිතියනේ එතන කියලා ඒ තමන්ගේ සත්‍ය සමාදන් වෙනවා සත්‍ය නැවත නැවතත් කල්පනා කරන්න පටන් අරගත්තොත් එයා උත්සාහ කරાવી 98 දී සති දෙකක් තියාගන්න කේන්ති 97ට නැගිනකොට සති තුනක් තියාගන්න කේන්ති 97ට නැගිද්දී සති හයක් තියාගන්න ඕමම ගිහිල්ලා කවදාද කේන්තිය 66ට ගිහිල්ලා සතිය 33 වෙච්ච දවසේ විභාගේ පාස්. 100ක් නැති කරන්න ඕනේ නැහැ. මම නැවතත් කියනවා. 33 ලකුණු හම්බෙනකන් තමයි සටන තියෙන්නේ. මම මගේ පාස් කරපු කිසිම විභාගයකට ඉතර සම්මාන ලැබු මිනිහෙක් නෙවෙයි යන්තම් ලකුණු 33 පාස් වෙච්ච මිනිහෙක්. ඔය යුනිවර්සිටි යන වෙලාවෙත් සබ්ජෙක්ට් හතරට S3ක් විතරයි මට තියෙන්නේ. මම හිතාගත්ත ඩිග්‍රී කරපු ගමන් මම MSc එකක් කරන එකට ඩිග්‍රී ගානට උඩින් මම ඉන්නේ. ඒ වගේ 33 ගන්න. 33 ගත්ත දවසේ ඒ ඒ සතිය එහෙම නැත්නම් ඒ මයිකින් අපි ඇති කරන සුබ සංඥා වගේ මේ සතිය 1 2 3 4 5 ක්‍රම ඥානක තමයි යොන්සුමංස්කාරය කියන්නේ එක දී ඇති සාධකයක්. කවදාකවත් 100ක් සතියක් තියෙන්නේ නැහැ. ඉතින් ටික බලලා දැනගන්න. අන්න ඒක සමාදන් වෙලා අනිත් දවසේ අධිෂ්ඨාන කරන්න මේක 98ට එනකොට සතියේ පොඩ්ඩක් තව ඉඳ කියලා නකට. අන්නේම ගිල්ල ගිල්ල ගිල්ල සතිය ඊට 10 15 20 ගිල්ල 33 නකපු දවසේ තමයි හිතෙනවා බොහෝන් කාලයකට වරෙන් එනකොට මම කවදාකවත් තරහින් නෙවෙයි ඉන්නේ තරහගෙන ඇවිල්ලා යන හැටි බලාගෙන ඉන්නේ. අන්නේ විදිහට මේකට අභියෝගශීලීව බලන්න පටන් අරගත්තොත් යම් කිසි දවසක තීරෙයි සතියෙන් ඉන්නවා අසන්තං වාජ්ජත්තං ව්‍යාපාදං නත්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජාන තමන්ට තේරෙයි මේ මේ මම මෙතන නිතරම සටන් කරන යුද වදින මගේ සතුර දැන් හිතේ නෑ මගේ හිතේ තරහ නෑ ඒ බව තේරුම් ගන්න වෙලාවේදී ආශාව තියෙන්නේ ඉඳී තියෙනවා නිදිමත තියෙන්නේ ඉඳී ඒකට ඒ මනුස්සයාට නිින්ද යනවා කියලා කියන්නේ එන ජොලි වැඩ. දැන් තරහ නැහැ නේ. තරහ දිනන නිින්දන්නේ. ආශාවකුත් තියෙනකොට හිතෙනවා මම ද්වේෂ චරිතයක්. මගේ දැන් මේ තරහව නැහැ. මේ වෙනුවට වෙන කුණු කන්දලයක් තියෙනවා. මොකද ආශාව. නමුත් එයා මේ ආශාව දකින්නේ ආශාවයි තරහයි එක හිතේ තියෙන බෑ. ඒ නිසා ද්වේෂ චරිතයට ආසාවක් එනකොට මෙතනවා මම දැනට අර ඒ ඒ දැඩි බන්ධනේ නිදහස් හැබැයි ඒක ආශාවක් තියෙන කියලා පශ්චාත්තාපෙක නෙමෙයි ගන්නේ තරහක් නෑ කියලා සතුටුට කාරණා. එකෙක් කුසල එක්කට ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා අසන්තං වා අජත්තං අභ්‍යාපාදං ව්‍යාපාදං නච්මි අජත්තං ව්‍යාපාදෝද කියලා කියන එක ඒක වචන හරබයක් තියෙනවා. හරියට දැනගන්නවා මට මම සාමාන්‍යයෙන් තරහ යන කෙනෙක්, රුස්සන් නැති කෙනෙක් මේ වෙලාවේ තරහ හිතේ නැහැ. ඒ වෙනුවට වෙන අකුසලයක් තියෙනවා. ඒකවල දැනගන්න පුළුවන් තරහ කියනකොට මෙහෙමයි, ආශාව කියනකොට මෙහෙමයි, මෝහය කියනකොට මෙහෙමයි, සත්‍යයෙන් කරනකොට මෙහෙමයි කියලා ඒ ද්වේෂයේ ඇති නැති වෙනස ආස්තික නාස්තික ස්වභාවය දකිනකොට තේරෙනවා මේකත් මිනිස්සයා තමයි කියක් මේ තරහව නැති නැති අවස්ථාව. ආශාවල් තියෙන අවස්ථාවල්. එතකොට ඒකේ තියෙනවා ප්‍රයෝග වශයෙන් වටිනාකම තරහ නැතිකම ඒ තියෙනවා දැනගන්න තරහ තියෙනකොට දැනගන්න දෙකේදීම සත්‍ය තියෙනවා. ඒ වගේම අසංතං වා අජත්තං ව්‍යාපාදං උප්පාදෝ හෝති තංචපදා. එimhe ආශාවක තිබුණ හිත තරහවකට හැරෙන වෙලාවේදී දැන් මගේ හිත නැස් තරහවක් ඇති වෙන වෙලාව කියලා ඒ පෙරලිය සිද්ධ වෙනකොටම ආශාවක තිබුණ හිත, නිින්දක තිබුණ හිත තරහවකට පෙරලෙනකොට නැති තරහක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ තරහ වැවිලා සමම් පෙළලා දවලා, තවලා, වද දීලා යන වෙලාවක් යනකොට සන්තං වාජ්ජත්තම් ව්‍යාපාදං පයින්නෝ තියෙන අද ඇතුළත තියෙන ව්‍යාපාරේ දැන් ගෙවිමින් පවතිනවා කියලා නැති භාවයටපත් වෙනවා කියලා යන ව්‍යාපාරේ පිටිපස්සට දැක් ගන්න පුළුවන්. ආන්නේ විදිහට ව්‍යාපාරේ සම්බන්ධයෙන් ඇති හැකිය දැක ගන්නේ නැතුව සමත උපක්‍රමයේ හෝ සීල උපක්‍රමයේ ශීර්ෂියක් උත්තර ලැබෙන්නේ. එනිසා යෝගාවචරයට විද්ධ වෙනවා අර උපක්‍රම දෙකම තමන් කැයන තුරට තමන්ගේ ආත්ම කෞරවයක් වෙන සීලය රැකගෙන සදාචාර ජීවිත රැකගෙන ඒ සති සමාධි මුදුන්පත් වෙච්චීලාවක ස්වභාවයෙන් එන කුංචි කුංචි තරහවල් නුරුස්නා ගති පවතිනකොට මෙහෙමයි එනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා ඒ දිගට පවත්න ගතිය ආනාපාන සති භාවනා කරන කෙනෙකුට අත්දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ ආනාපාන දිගේ කරගෙන යනකොට හිතවිලි වගේක් වෙනවා නිදර්ශනයක් වශයෙන් ඒකට යම්ම චිත්තක්ෂණයක තමයි මේ මගේ හිත තියෙන්න ඕනේ ආනාපානෙ දැන් තියෙන්නේ හිතවිලි වල කියලා දැනනකොටම හිතවිලි කෙරේ නුරුස්නා ගතියක්. එතකොට හිතනවා මේක නැති කරන්න. මේ හිතවිලි නැති කරන්න ඕනේ මම නැවතත් ආනාපානෙට යන්න ඕනේ කියලා සමහර විටක ආනාපානෙ හයියෙන් ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් හිතවිලි වලට ද්වේෂ කරනවා. ඒ දේවල් තමයි විපස්සනා මේ පක්‍රම දන්නේ නැති කෙනා කරන්නේ. නමුත් යෝගාවචරය හොඳට සංසිද්ධිය හොඳට දක්නාසුලුව ආශ්‍රස් ප්‍රසවාසය කරගෙන ඉන්න ගමන් හිතවිල්ල වලට හිත පිට යන එක සිද්ධ වෙනවා ඒකට හිත පිට ගිය බව <coughs> දැනගත්ත ගමන් දෙකක් වෙන්න පුළුවන් හිතවිලි දිගේම අභිරමණය කරන්න පුළුවන් නැත්නම් හිත නැවත ආනාපානට එන්න පුළුවන් ගොක් වෙලාවට බැලුවොත් හිත පිටිකී බව දැනගන්න තරම් සතියක් බයලජ්ජාවක් තියෙනවනම් ආපහු අරමුණට එන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ආන්නේ අරමුණට එන අවස්ථාවට පස්සේ නැත්නම් අරමුණට ආවට පස්සේ තාම හිතවිලි තිබුණා කියන ද්වේෂයේ දේශය ඉතුරුව තියෙනවනම් හිත තියෙන්නේ පෙළෙන. කෙනෙකුට පුළුවන් නම් මගේ හිත හිතවිලි ගියා. දැන් හිතවිලි ආපහු ආවා ආවට පස්සේ ඒ වෙච්ච සිද්ධිය ගැන පශ්චාත්තාප නොවි නැවත ආනාපාන සාදර වෙන්න එවනම් අර ද්වේෂයට වෛර නොකරන ගතිය කම්පා නොවෙන ගතිය එයා අහලා තියෙන්න ඕනේ කලපුරුද්ද තියෙන්න ඕනේ ලෑස්තිය තියෙන්න ඒ නිසා පිට පිට යාම ඇත්තටම පශ්චාත්තාපයට හේතුවක් තමයි නමුත් හිත පිට පිට ගිය හිත නැවත පැමිණීම සතුටට කාරණාවක් ඇයි ඒක සමාදන් වෙන්නේ? ඒක සමාදන් වෙන්නේ නැතුව පිට ගිය එකටම පච්චත්තාප වෙන එක සාක්ෂියක් වෙන්නේ පොහොරක් වෙන්නේ ද්වේෂයටද සතියටද? සාරිපුත්‍ර සංසේ තනියට කුසල කියනවා හිත පිට යන එක පශ්චාත්තාපයක් වුණාට පිට ගිය හිත නැවත පැමිණීම සතියේ බලවත් ශක්තියක්. ඒ බලවත් ශක්තියට සමාදම් වෙන්න පුළුවන් ඉන්නේ පශ්චාත්තාප නොවන හිතට තමයි. පශ්චාත්තාප වෙන හිතට නැවත පැමිණීමේ සතුට බුද්ධි විඳින්න වෙලාවක් නැහැ. මොකද පෙළ. එනිසා උන්වහන්සේ කියනවා සමාදීන කම්පතිටි සති බලං. සමාදීට වැටුණ හිත පිට යනවා කම්පා නොවීමේ ශක්තියක් උඹට තියෙනවා. අන්න ඒක සමාදම් වෙනවා. එතකොට සාමාන්‍ය සතියක් නෙමෙයි තමයි ළඟ තියෙන්නේ සති බලයක්. නිසා සතිය බලවත් සතියක් වඩපත් වෙනස අතුරු ආන්තරයින. පිටුවිදී ශබ්ද එයි වේදනා එයි ඉබේම හිත නැවත ඒ දේවල් වල තරන් දිලා පිටු පිට ගිහලා අපව එන වෙලාව ගන්නකොට ද්වේෂය පිළිබඳ හොඳ ලස්සන පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ද්වේෂය කරන්නේ අපි පසුතව. නමුත් පසුතැවීම කෙලෙසයක් හිත පිට ගියාට කමක් නැහැ මම ආපහු ආවට පස්සේ ආනාපානේ ඉඳපතන කරගෙන යනවා කියලා පසුතැවීම පිටු දකින්ද සූදානම් ශරීරයෙන් ගියෝ පිට පිටෙන හැම වෙලාවෙම නැවත පැමිණීමේ සතුට සමාදම් වෙන්න වෙන්න වෙන්න ඒ යෝගාවචර තේරුම් ගන්න ඕනම සංසිද්ධියක පශ්චාත්තාප වෙන්න කාරණාවක් තියෙනවා සතුට වෙන්න කාරණාවක් තියෙනවා බුදුචාන් වහන්සේ පෙන්ලා දුන්නේ මේ සතුට වෙන කාරණා ඒකට සමාදන් වෙන්න නම් අර සීලේ තියෙන්න ඕන. සමාධිය වශයෙන් මෛත්‍රී බඩලක් තියෙනවා. විපස්සනා වශයෙන් කවදාකවත් නොකරපු මේකට මේ කියන විප්ලවීය ක්‍රමයක ඒ සතියට කාරණාව කරන්න දෙන්න ඕන අපි උනන්දු කරවන්න ඕන සතියට නැවත ප්‍රත්‍යජල පිට ගෙදරදී ප්‍රත්‍යජල පිට නැවත ආවට පස්සේ පශ්චාත්තාප නොවි එක බාර ගන්න පුළුවන් ගැටියකට එනවනම් ඒ යෝගාවතරයට එnde ende ende ende ඉඳගෙන හිටියත් සක්මනේ හිටියත් gedara tore කටයුතු කරා. මේ සංසිද්ධිය හරහා හැම වෙලාවකම ඉති පිට යන හැම වෙලාවකම සැලකිල්ලෙන් ඉඳලා ආපහු එනවා කියලා බල්ලා එනවනම් පශ්චාත්තාපයෙන් අමතක කරලා දිගට කරගෙන යන්න පටන් අරගත්තොත් ඉඳගෙනම ඉඳ හම්බුනේ නැහැ ආනාපානම කරන්න හම්බුනේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ ඕන වෙලාවක ඒ සතිය බලමහිමය උරගාමි එව නැත්නම් අන්න වේ කියාගනිමින් ඉදිරියට යන්න යන්න යන්න තේරෙනවා මේ ව්‍යාපාදයේ පිළිබඳව තරහව පිළිබඳව නුරුස්නාගතිය පිළිබඳව අවබෝධයක් ලැබුවොත් ඒ අවබෝධය කවදාකවත් Tamange පෞද්ගලිකත්වයට සීමා නැහැ. ඒක ඕනම ජන සමාජ ඕන කෙනෙකුට කරයි. Taman කියන Tamange සීමාව ඇත්තේ අවබෝධය ලැබුවට පරිශ්‍රණය කරාට අමුද්‍රව්‍ය ගත්තට ඒ ධර්මය සියලු දෙනාටම පොදු. තරහ ගියාට පස්සේ වැඩ කරන හැටි කාටවත් පොදු. එනිසා යම් කිසි කෙනෙක් කොහොමද තරහ ගියාට කමන්නේ. මම ඊට පස්සේ හරි ගියාට පස්සේ මම ඒකට සමාව දීලා නොසැලෙන මනසකින් සතිය වඩන්න ඕනේ කියලා දිනු කරගත්ත බුද්ධලියකට තව කෙනෙකුට තරහ ගිල්ලා ඉන්න දකින්නකොට ඒකෙන් අවස්ථාවක් අවස්ථාවාදී වෙන්න හිතෙන්නේ නැහැ. යට තේරෙනවා මට මට සමාව දී ගන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන් මේ මනසෙන් සමා දෙන්න පුළුවන් දී යුතුයි. ඒක තමයි දේවගතිය. නිසා තමන්න තමයි මෛත්‍රී කරන මනුස්සයාට අනුන්ට මෛත්‍රී කරන එක ලේසියි. තමන්ටව සමාව දෙන්නේ නැති මිනිස්සෙකින් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. තව කෙනෙක්ගේ වැරද්ද සාවධානව අහගෙනවත් ඉන්න පුළුවන්. නඩුවේ සාක්ෂියම සම්පත් බැරි. ඒ වෙදිනා තීන්දුවත් අර වගේම තමයි. ඒ නිසා තමන් තුළ වෙනදී අවබෝධ කරන ඇතුළට යන්න යන්න යන්න යන්න තමයි තේරෙනවා ඒකේ පුද්ගලිකව භාවනාමත්‍යස්ථාන කියලා කලින් කියලා භාවනා කරා. ඒ මනුස්සයා ලබන දැනුම මුළු ජන විඥාණයට පොදු ජන දැනුම. ඒ නිසා ඒකදී ඔයිට වැඩි දුක් විඳත් ඔයිට වැඩි හිත දුර්වල වෙන තත්ත්වවලට ගියත් ඒ ලබන දැනුම විශ්වසනීය නැත්නම් විශ්වගත දැනුමක් නිසා අපේ ජීවිතයේ සංසාරෙම ඉස්සලම්බතාවට වෙන්න තු මේ වගේ පරිශීලනයක් අපි කරා. ඔය මෙතෙක් කතාකත් කරලා. ඒ නිසා ඒකට සීලයක ඉඳලා ශික්ෂාපද මාර්ගයෙන් විචක්‍රමණය නතර කරලා සමාධිය මාර්ගයේ බුලුවන් තරම් පරිඋත්ථාන කෙලෙස් පිළිබඳව අඩමාරු කරන විසමරාගෙන වරින් වර හෝ එන ඒ ද්වේෂය ද්වේෂ වශයෙන් ආවෝද කරගන්න පුළුවන් වුණොත් ඒ බුද්ධියට තේරෙන පටන් අර ගන්නවා මේ තමන්ගේ කරන මේ තනි භාවනාව නිසා අපි බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණු භාවනාවේ මේ කාලයේ යත් තිබුණු කාල පරිසරය අපිට ගෙවම් කරනවා ඒ වගේම තමනුයි ළඟ ඉන්න තව කෙනෙකුට තරහ එන අතර තියෙන දේශ පරිසරයත් ගෙවම් කරලා මේ හිතපල ධර්මයකටයි මේක වැඩ කරන්නේ මටත් තේරෙනවා මේ තේරුම් නැතුනට මේ ළඟ භාවනා කරන එකවත් වෙන්නේ ඕකම තමයි කියලා අච්චත මෙච්චන මෙච්චත කොච්චරද කියන ක්‍රමයකට එහෙම නැත්නම් අනුමාන ක්‍රමයට ණය විපස්සනාවට අනික් කෙනෙක් ඒ විදිහට විකෘති හැසිරීමකටපත් උනේ මොකද කියන එක එයාට ඊගෙන අනුකම්පා කිරීමේ ශක්තිය ඇති වෙනවා. අඩු ගන්න කියනවා මේ මට්ටමක්වත් තියෙන්න ඕනයි කියලා මනෝවිද්‍යා සායනය කරන උපදේශකකට. එහෙම නැතුව කොච්චර ඩිග්‍රී ගත්තත් කොච්චර කටපාඩම් කරත් පොත් කෙරුවත් තමන්ගේ සංසිද්ධිය තමන් හරහා දැක්කේ නැත්නම් ඒ පුද්ගලයාට අනික් කෙනා තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. ආධ්‍යාත්මික ශක්තියක් නැහැ. නිසා භාවනා කරන හැම කෙනෙක්ම මනෝවිද්‍යාත්මක උපදේශකයෙක් තමයි. තමන්ට තමන් අනුකම්පා කරගත්ත මිනිසයා ජීවත් වෙන හැම තැනම මේකට නම කියන්නේ මාර්ගයේ දින සොකට් සෝපරේ කියලා. සිංහලෙන් කියන්නේ සොකට් සෝපරේ. ගක්වාන සොකට් සෝපර් නේ. ඒක දඩබඩ දගා තමයි දුවන්නේ ඉතින් වලවල් වලට පැන පැන යනවා. හොඳ සස්පෙන්ෂන් තියෙන වාහන හෙන්න ගණන්. ගහ බලන් යන වාහනවල වැඩිම ගාණ තියෙන්නේ එන්ජින් පවර් එකේ නෙවෙයි. Suspension system. එචා මනුෂ්‍යගේ වටිනාකම තියෙන්නේ එයාගේ ද්වේෂයිසිකේ හඳුනාගත්ත තරමට. මෛත්‍රිය තියෙන තරමට ඒ වෙනේ මිනිස්සෙක් ඉන්නවනම් පන්ති කාමරයක ඒ මිනිස්සයා ඒ පන්ති කාමරේ ඉවෙනවා. කන්තෝරුවක ඉන්නවනම් ඒකෙන් ඉවෙනවා. ගෙදරක ඉන්නවනම් ඉවෙනවා. සර්වචනසේ බුදු වෙන්න ඉස්සර වෙලාම කිසాగතුමි දැකලා කිව්වේ නිබ්බුතා නෝන සාමාතා නිබ්බුතා නෝන සහතිකා නිබ්බුතා නෝන සානාරි යස්සයන් ඊදිසෝ පති මෙවැනි දරුවෙක් ඇති මවක් සනසුනවන්නේ මේ පාර යන මේ කොල්ලෙක් දඟලා මේ කියන්නේ කෙල්ලෙක් මෙවැනි දරුවෙක් ඇති පියෙක් සනසුනවන්නේ මෙවැනි පුරුෂයෙකුට ස්වප්‍රතිවිච්ච මේ කියන්නේ ප්‍රතිකරගත ප්‍රතිනියක් සම්නාවක් නිවුණාවක් නෙවෙයි. ඒක නිසා ඒකින් යහට පැතිරෙන රෝගයක් වඩපත් වෙනවා. යන්නේ නැතන ඕනේ ප්‍රශ්නයක් අඟට ගත්තට කවදාකත් එක ආයුධයක් කරගන්න කවුරුත් බලන්න කවදාකත් ආයුධයක් කරගන්න චත්තික හදිනයක් කරන්න තේරුම් ගන්නවා මේ මේ මේ පුද්ගලයා අද මේ කරන දේ මමත් කරලා තියෙනවා. කවදාකත් නොකරන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මට වෙන කෙනෙක් පිළිබඳ මිනිස්සු කරන්නයි කියක් නෑ. මට මේක පාඩමක් කරගෙන අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චර කියන පාඩමේ යනකොට සමාජ සංසිද්ධියක් වුණා Taman කියන නෝෂ්ණ ගතියක් වුණා විශාල අමුද්‍රව්‍යයක් පාඩපත් වෙනවා. ඉස්සෙල්ල ඉස්සෙල්ල මේක හරි පැංගිරි නිකන් නෙල්ලි ගෙඩියක් ගන්නවා. මුල් ටික හරි පැංගිරි. ඔය කාලා කාලා මේක රස වෙන්න ගන්නවා. නෙල්ලි කනකොට පැණි දහයක් කියනවා. ඔබලත් එකක් තියෙනවා. මුලින් හරි පැංගිරික තියක් වෙනවා ගෑවට පස්සේ අපේ විසිකරන්න එපා වෙනවා මොකද ඒ තරම් කිලි රහට එන්නේ. ඒ වගේ මේ ද්වේෂචෛසිකේ පිටවන්න කටයුතු කරාට පස්සේ ඒක තේරෙන්න පටන් අර ගන්න දුක්ඛ සත්‍ය ආවෝධ කිරීමේදී සියලු සැප සම්පත් දුන්නා. මේ මනුස්සයාගේ හිතේ ද්වේෂේ කඳුලක්වත් තියෙනවා නම් කවදාකවත් ඒ සැපයකට යට බුද්ධියක් නැහැ. නිසා කියන විශාල හඳුන් කැලයක් වගේ මිනිස්සේ ගමන ගිහිනාට කවුරුද ගිනි දීලා තිබ්බනම් ඒ අඟුරු වල කිසිම හඳුන් ගතියක් නැහැ. ඒ වගේ මේ ද්වේෂය හඳුන් කැලයක් දවල නිකන් අඟුරු ඉතුරු කරන විනාශක චෛතසිකයක්. හැබැයි එයාට රජ වෙන්න දුන්නේ. අපි සතිය හරහා මේක තේරුම් ගත්තොත් එහෙම ලැබිච්ච මනසාත්මය ලැබිච්ච බුද්ධෝත්පාදකය ලැබිච්ච ශින සම්පත්‍ය ලැබිච්ච ධර්මදේශනය ලැබිච්ච කල්යාණ මිත්‍රාශ්‍රේ පැවිද්ද හා ඒ තමන්ගේ තියෙන පෙළඹීම පුදුමාකාර සම්පත්තියක් වඩපත්. ඒ නිසා මේක ලෝකයාගේ වැරද්ද කියලා හෝ ගැටෙන දේවල් ගැන හිතලා හෝ Taman තුලින් දිනු කරගත යුතු මේ ව්‍යාපාරයිස්ටි අවබෝධ කිරීම බෑ කියලා නැහැ කියලා පස්සට දැම්මොත් ඒ තාක්කල් ඝර්ෂණයක් ඇති වෙනවා. ඒ තාක්කල් ගැටුමක් ඇති වෙන ඒ තාක්කල් මේ සංසාරේ දුර. ඒ නිසා පැමිණෙන ටික ශක්ති ප්‍රමාණයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් දී මේ සමාජයේ පිංසිදෙන්ට ඇති වෙන්න අද ගැටුම් තියෙනවා. මම දැන් ඒකට කවුරක්වත් අයිතිවාසිකම් කියලා මට මේ භාවනා කරන්න ගැටුම් නැතිනේ කියලා. එහෙනම් මම දැන් ඉන්න නිස්සාරණ අයට මන් දෙන්න නැති වෙයි. ඕනතරම් තියෙනවා. ඒ තියෙන හැම එකෙම ජාම බේර ගන්න දන්නවනම් මම කියනවා මාය ළඟට ගියත් ඕගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. බැරි වෙලාවට යම රජු ඉස්සරහට ගියා. පළවෙනි ඉන්ටර්වියු එකකින් පාස් වුණා. ඒ ඉන්ටර්වියු හතරක් දෙනවා. සමරජුලින්ට හතරක් දීලා තමයි අපායට යවන්නේ. පළවෙනි ඉන්ටර්වියු එකකින් පාස් වෙලා ගියයි ඔබ ගිහින් ඔබ වැඩක් බලාගන්නේ මෙහෙ වැඩ නැහැ. ඒක නිසා මේ හම්බෙච්ච අවස්ථාව බැරි නම් මනුස්ස ජීවිතය තුළ අද මම කියනවා මෛත්‍රී බුද්ධ සාසනවත් බැරි වෙනවා. මොකද මේ ටික වැඩි වෙනසක් එදත් නැහැ. එදාටත් ওই ටිකමයි තියෙන්නේ උපකරණ ටිකමයි තියෙන නිසා මේ වගේ කල්යනා මිත්‍ර හමුනාල වශයෙන් සම්බන්ධ වෙනකොට මේ ධර්ම සාකච්ඡා කරන්නේ තේරුම් ගත්තට පස්සේ ඒ හුදුවට හිත වන්දරේ තියාගන්න ඕනේ. මේ පැමිණෙන දේ මම මගේ සීල ශක්තියින් යොදලා මම මේක දිරව ගන්න උත්සාහ කරනවා ආහාරයක් කරගන්න උත්සාහ කරනවා ඕජාව පාඩපත් කරගන්න උත්සාහ කරනවා අමුද්‍රව්‍යයක් පාඩපත් කරගන්න උත්සාහ කරනවා ශක්ති ප්‍රමාණය යන්න පටන් අරගත්තොත් ඒ සියලු බාධක සාධක ධර්ම බවට පත් කරගැනීමේ ශක්තිය බාහිරින් ඉන්නේ මම ළඟමයි කියන්නේ අනේ ඒ පඩාවර්ධනය පිණිස අද ධර්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම දේශනාව වෙනස කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා අපිට විනාඩි 5ක විතර වගේ කාලයක් තියෙනවා ලිඛිත ප්‍රශ්න පිට ඉදිරිපත් කරලා තියෙනවා ඒ නිසා අපි අරගත්ත කිවිසුම අනුව ඒක දේශනාවටම නම් අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ලිඛිත ඉදිරිපත් කරලා තියෙන ආනාපාන සති භාවනාදී හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ ඒ විදිහට හිත එක්තෙන් කරගන්න අරමුණක් නැති නිසා හිත විසිරෙනවා. ඉතිවිලි එනවා. භාවන අවසානයේ අවසානයේ භාවනා කරේ නැද්ද කියලා හිතනවා. කුමක් කළ යුතුද? මේ මේ මේ தත්ත්වය අපි සාකච්ඡා කරපු මේ ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් ගැටුම තියෙන තාක්කල් ආනාපානෙ දැනෙන තාක්කල් නිමිත්තක් තියෙන තාක්කල් මනාපමනාප පහළ වෙනවා. අමනාපය තමයි ඔය ද්වේෂය කියලා කියන්නේ. නමුත් මේ අමනාපේ මනාපෙන්නේ අහුස්ම ගැටුමක් නැහැ අරමුණක් නැහැ කියලා කියන්නේ අන්න ඒ වෙලාව හොඳ දැනගටි මගේ හිතේ ද්වේෂය නැහැ කියලා තේරුම් ගන්න හොඳම අවස්ථාව. ඕනේ නම් මගේ හිතේ රාගයක් නැහැ කියලා ඒ චිත්තක්ෂණයම සමාදන් වෙන්න පුළුවන්. මගේ හිතේ මෝහය තියෙන නිසා හිත විසිරෙන්නේ හිතවිලි එන්නේ. මෝහයක් නැති වෙන්න නම් අනේ මෙහෙම හිතක් මේ කුණු සංසාරේ මට ලබා ගන්න පුළුවන් වුණා කොච්චර වාසනාවක්ද කියලා සමාදන් වෙච්ච දවසේ මෝහෙත් නැති වෙනවා. නැත්තම් සැක උපදවනවා. ඒ කියන්නේ අපේ හිත කෙලෙස් නැති හිතක් අඳුරන්නේ නැහැ. අඳුනන්නේම කෙලෙසයක්. ඒ නිසා කෙලෙස් නැති වෙනකොට උඩල කොට්ටේ උඩ තිබ්බා වගේ නිකන් අසහන සීදී තත්ත්වයකට පත් වෙනවා. ඕකට තමයි කෙලෙස් කියන්නේ. ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා මෙතන අවිද්‍යාවක් වැඩ කරනවා මොකද? හිතේකතන කරගන්න අරමුණක් නැති නිසා. ඒ කියන්නේ හිතේකතන කරගන්න කෙලෙසයක් නැති නිසා කියලා කියනවා. අපේ හිත එකතන වෙන්නේ කෙලෙසයක්. කෙලෙස් නැති වෙච්ච ගමන් හිතට සක්කාය දිට්ඨිය රඳන්නේ නැහැ. මාන්නේ රඳන්නේ නැහැ. තණ්හාව රඳන්නේ නැහැ. එතකොට හිත විසිරෙනවයි කියලා කියන්නේ හිත බය වෙනවා, අසරණ වෙනවා. ඒක ලෑස්ති වෙලා ගිහිල්ලා ඒකට අපි ධෛර්යය දුන්නොත් මේ ආනපන රැල්ල නොදැනෙන වෙලාව වගේ එනකොට එතන රාගින, ද්වේෂින මම මෝහයක් මේකට දාන්න එපා, සැක උපදවන්න එපා, සද්ධාව කඩා ගන්න එපා. ඒකට මේ රාග ද්වේෂ මෝහ නැහැ. ඒතං සන්තං ඒතං පනීතං අදිදං උපේක්ඛා කියලා. මේ ශාන්තිය මේ ප්‍රණීතේ එනම් උපේක්ෂාව කියලා මේක උපේක්ෂාව වශයෙන් අගය කරන්න පුළුවන් නම් තේරෙන්න පටන් ගන්නවා මේ සංසාරේ දැන් මගේ හිත සාවකාලිකව හරි කෙලස් නැති තත්යකටපත් වුණා කියලා ඒකට සමාදන් වීමයි මෙතන අවශ්‍ය කරන්නේ. මේ සමාදන් වීම දන්නේ නැත්නම් අනවරතෙන් ගන්න කෙලස් කින්දක. ඒ නිසා මේක ද්වේෂ නැතිවත්තක් කියලා ධර්මදේශනා මාර්ගයෙන් දක්වන්න පුළුවන්. රාග නැතිවක් කියලා ගිය පාර ධර්මදේශනාවේ සාපේක්ෂව ගන්න පුළුවන්. නමුත් මෝහයට එන්න දෙන්න එපා. මේක සාදර වෙන්න ඕනේ. මේකට එළඹ වාසිය කරන්න ඕනේ. මේකට සාදු කියනකොට සාදු කියනකොට ස්වභාවයෙන් එන්න පුළුවන් දූවිලි කෙලස් නැති වෙලා ඒක සමාදන් වෙන්න ඕනේ. ඒක නිසා පේනවා කෙලෙස් නැති හිත උපයන එක එකක් පෙර සමාදන් වෙන එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපේ ජීවිතේ ගොඩාක් දවසේ තියෙන කෙලෙස් නැති හිතවිලි. අපි ඒවා දන්නෙත් නෑ, සටහන් වෙන්නෙත් නෑ, ඒවා සමාදන් වීම නෝන්ජල්කමක් කියලා හිතෙනවා. ඉතින් ඒකට බුදුහාමර මොකද කරන්නේ? ගාහකලට ඒ සංඝ සූත්‍රයේ බුදුහාමර සඳහන් කරනවා. හරි අපි කියමු එවන්ට මිනිමරුවෙක් කියලා. දවසකට කී දෙනාද මරන්නේ? චිත්තක්ෂණ කීයකද මිනී මරන්නේ? අනික ඔක්කොම නිකන් නේද කියලා. හැබැයි උඹට කියන්නේ මිනී මරුවයි. ඌ හොරාගේ අනු උදේ දවල් දෙකේ කරන හොරකම් ටිකට ගත වෙන චිත්තක්ෂණ අයින් කරලා දැම්මට පස්සේ කොච්චර චිත්තක්ෂණ වාසිය මිනිහ හොරකම් කරන්නේ නැද්ද? කවදාකවත් ඒ වෙන හොරකම විතරම ඌට පේන්නේත් ඒකමයි නඩුකාරයට පේන්නේත් ඒකමයි නීතිඥයට පේන්නේත් ඒකමයි අල්ලපු ගෙදර මිනිහට පේන්නේත් ඒකයි පත්‍රකාරයට පේන්නේත් ඒකම හොරකම විතරයි. අපි මේකටයි සමාදම් වෙන්නේ. මේ හොරකම් නරකම් නැත්තම් පතර ඉවරක් තියනවා කියලා හිතන්නේ. පතර වෙන මොනවද තියෙනවද හොඳ දේවල්. කුණු හරබම එකතු කරනවා. ඊට මේ සබ්බේ මිනිසු දීපාන්තර පාන් ගන්නවත් එකම පතරයක්. පාන් ගන්න ඉස්සෙල්ලා පතරේ කියනවා. ඉතින් බඩේ අජීර්ණ වෙනවා කියන එක අහන්න දෙයක්ද කියලා අහනවා. අඩිය තට්ටුවරම කෙලස් ටිකක් දාලා ඒක උඩනේ අර ඊස් දානවා වගේ ඊට පස්සේ තමයි බේකින් පටන් ගන්න. ඉතින් දවස් 30ෙම පැය. ඉතින් ඒක නිසා ඒ හිත පොඩ්ඩක් බලන්න ඔය භාවනා කරලා ආනාපානිය අරමුණ නැති කරන එක දැන දැන දැක දැක යන එක. නමුත් අපේ හිත ගොඩාක් වෙලාවට ඉන්නේ ඔතන තමයි. නමුත් ඒක අඳුනන්නේ අපි අඳුනන්නේ කෙලස් විතරයි. ඒවට නම් තියෙනවා වර්ණ තියෙනවා සතහන් තියෙනවා ආකාර තියෙනවා. ඔය කෙලස් නැති ඒකේ වර්ණ සංතාන ආකාර ලක්ෂණ රසපච්ච වඩන මොකුත් නැහැ. කිසිම භාෂාවක් ඇතුළෙන් ලඟ වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි අසම වෙනවා. එතකොට මේ සාකච්ඡා කරන තු කොහොමද ගොඩේ? සාකච්ඡා කරුවොත් මට සකයි හැමදිනාටම සංනිවේදිත වෙනවාද කියලා. මේකයි මේකයි මේ වටහාගත යුත්ත කියලා. ඒ නිසා බාහනා කරන්න පුළුවන්. කියන්නේ අන්දයාට කොච්චරද මණික් පය ගහන්න පුළුවන්. ඌ අහුලයිද? අහුලයිද? එහෙනම් නැත්තම් මේ මේ පස්සේ අපි මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න කියලා ගිහිල්ලා මෛත්‍රී බුදු ආරංගේ හැප්පෙයි. අඳුනයිද? මේ මේ මෛත්‍රී බුදු ආමතුරු හම්බුනේ හක්ුනේ කියලා. ඇඟිල්ලෙන් දෙයක් කරලා ඇයියන්ට කොහොද අප මගේ ඇඟි හැප්පෙන්නේ මම යන ගමන ඒකල ගිය අනේ මෛත්‍රී බුදු ආමතුරු දකින්න ලැබේවා කියන එකට ගිහිල්ලා ප්‍රාර්ථනා. එනිසා හම්බ වෙන එක එකක් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ තෑග්ග දෙනවට වැඩි වටිනා තෑග්ග බාර ගන්න. ඇත්තටම භාවනා කරන්න ඕනේ නැහැ. ওই තෑග්ග ලැබිලා තියෙන අපි දන්නේ නැහැ. අපිට බාර ගන්න දන්නේ නැහොත් බුදුජානනාංශයක කෙලස් කපලා ගෙනියලා හරියට මෙන්න මේකයි මේ තියෙන්නේ. කොකොඹට භාවනා නොකරත් තියෙනවා. මෙන්න මෙතනින් දැනගනින් මේකේ රාග ද්වේෂ මොහ නැහැ. ආනි වෙන ජීවිතයට අවුරුද්දයන් ඒක ආපුවම ඒක සාදර වයන් ඒ අනික් රාග දෝෂ මොහනකේ ගෙදීම නැත කරන්න බෑ නමුත් ඒවට ඡන්දෙ නොදී මේ පැත්තට කටයුතු කරනකොට ඉබේම ආහා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ගවරවල කියන්නේ කාල පිටිපස්සේ තියෙන ගෝමූත්‍රය එකතු වෙන වල කොහොම හොදලා දානවා නිතරම පණුන්ගේ පිළිලතියි. දැන් මේ ඒක මේ කොළඹින්න කටේ දකින්න බෑ. ඒකට මුස්ලිම් හොටල් එක පිටිපස්සට යන්නේ ඒක තියෙනවා. ඒ වලකට හොඳ වතුර වැටෙන ටැප් එකක් කරලා තියන්න කියනවා. බොන වතුර අවුරුදු කීයක් ඇයිද කියලා අහනවා අර වලියේ වතුර අයින් වෙලා පිරිසිදු වතුරක් බාටපත් වෙනවා. ඉනේන පිරිසිදු වතුරක් පාසක් කුණු අයින් වෙනවනේ. එන්නේ පිරිසිදු වතුර. මොකද අවුරුදු කීයක් ඇයිද කියලා අහනවා අර වල බොන වතුර වලක් බාටපත් වෙනවා. ඒ අපේ හිත සංසාරේ පුරාවට ගවරවනවා. මේ පැහුණෙම රාගේ, පැහුණෙම ද්වේෂේ, පැහුණෙම මෝහේ. දැන් අපි ටැප් එක කරලා තියෙනවා. ඉතින් අර ඕන කෙනෙකුට කියත හැකි ඕන කවදාකවත් හරියන වැඩක් නෑ අපරාධේ ටැප් එක වහලා දාපන් අපරාධේ වතුර නාට්‍ය වෙනවා කියලා ඕන කෙනෙකුට කියයි. මොකක් අපි දන්නවා වැටෙන වැටෙන පිරිසුදු වතුරක් පාසා පිරිසුදු වගේ පිට වෙනවා. ගොඩාක් කල්යනා මේ පිරිසුදුව දකින. ඒ නිසා අපිට තියෙන මේ ජරා කොටකට යන පිරිසුදු වතුර වැටෙන බාට වග බලන්න. ධර්ම වර්ෂාව නිතරම වයින්නවා වාජනේ පොඩ්ඩක් එළියෙන් තියන්න. වාජනේ ගියතුලින් තියාගත්තට වතුර වැටෙන්නේ නෑ. ඒ නිසා ලැබෙනවා. ලැබුණාට ඒක මොකද කියන්නේ සාධා සමාදාන සමාදාන වෙන එක එළඹ වාසිය කරනවා කියන එක හුඟක් අමාරුදයක් නමුත් ඒක කලහක්ක් කියලා තමයි සර්වඥාසු මේ පෙන්නන්නේ සන්තං වාජ්ජත්තං ව්‍යාපාදං අසනත්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානති මයිලක සන්තන වීපදිනේ මන් නැති බව දන්න. ඉතින් ලොකු ජයග්‍රහණයක් මේ චිත්තක්ෂණය හොඳටම රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ කාය සංස්කාර සංජීවනයේ පසු අසංකාරික සිතිවිලි ගලයි. ඒ වයින් සමහර පතර කලන්නාසී කිතුතරන්නා වාගේ ගිනිය විදෙනවා වාගේ හුලං හමනවා වාගේ පේනවා. ඒක දවසට එකයි තේපේන්නේ. ඒ ටික වේලාවක් තිබෙන මේ தත්ත්ව කරුණාන් පැහැදිලි කර දෙන්න. ඒකට මේ මතුවෙන දේවල් වල තියෙන විප්‍රණයාම භාවය ආකාරය වෙනස් වෙනවා එනවා යනවා. දවසින් දවසට වෙනස් වෙන නිසා මේ වෙනස් වෙන සුළුකම මේ මේ රූප ශබ්ද ගන්ධ රස නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මනසට එන මනෝ රූප. මනසට තියෙන යම් යම් දේවල්. ඒවා මේ සාමාන්‍ය පේන රූප වලටත් වඩා වාෂ්පශීලී. බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙන නිසා මේ කියන විපරිණාමය බලන්න ගියොත් ඒ කෙනාට තේනවා ප්‍රකෘති නික්කන රූප වගේ නෙමෙයි අනිෂ්කන රූප වල අනිත්‍යතාවය ඊටත් වැඩි වෙනවා. ඒක නිකන් මේ ගියදායන් චිත්‍රයකට වතුර පාරක් ගැහුවා වගේ බොඳ වෙනවා. ඒ කියන්නේ අනිත්‍යත්වය බලන්න. මේ එකක්වත් හොඳයි එකක්වත් නරකයි නෙවෙයි. අපි බලන්නේ විපරිණාම ස්වරූපේ. ඒ විපරිණාම ස්වරූපය බලන්න බලන්න ඒකට එළඹ බැලුවොත් තිරියන්නේ. ඒ ඒක පුදුම පුදුම මන්තරයක් ඒකේ තියෙන. විපරිණාම ස්වරූපය දිහා සාදරව බැලුවොත් හිත සෙල්ලක්කාරයි. හිත ළමා වෙනවා. හිත තිරියන් වෙනවා. හිත තරුණ වෙනවා. හිත ලෙඩ රෝග නැති වෙනවා. එකම දේ බලහිනකොට තමයි ලෙඩ වෙන්නේ. මේ එකම දේ බලලා කම්මැලි ආවොත් තමයි හිත නුරුස්නා ගති අසහනය මානසික ආතතිය වෙනස් වෙන සුළු බව දැක දැක ඉන්නවනේ එතන එතන අලුත් වෙන හිතක් වෙනවා මේක හරි ලේසි එතන ගිය නිසා ඒ නිසා විපරිණාමානුපස්සනා කියලා මේකට කියනවා සමහරකට කයානුපස්සනා ගායානුපස්සනා නිරෝධානුපස්සනා විපරිණාමානුපස්සනා කියලා මේ විපරිණාමයම අනුව බලන් ඉගෙන ගන්න එතකොට කවදාකවත් බැටරි බහින්නේ. දුවන වාහනේ බැටරිය charge වෙන්න වගේ ඩයිනමෝ එකෙන් එන්නේ එන්නේ එන්නේ charge කොච්චර විපරිණාමය බලන හිටියත් අවදිභාවයේ එහෙම තියෙනවා. එතකොට තේරෙනවා මේ දුවන වාහනේ බැටරි charge වෙන්න වගේ එන ගතිය. අනිත් එක ඒක මේ හුදුට හුරු කරගත්තට පස්සේ භාවනාවක ඉඳගෙන ඉන්න ඕනේ. මේ නිෂ්පන්න රූපවලත් පේන්න පටන් ගන්නවා අර දෘෂ්ටි හරි ගියාට පස්සේ. හොඳයි මේ වෙලාව සුදීශිවාරය સમાપ્ત කරන්න කාලය දෙන්න තියෙන නිසා අපි මෙතන සම්පූර්ණ කරනවා. අපි නැවත වෙලා මාට රැස් වෙනවා. ධර්ම සාකච්ඡාවක් සඳහා සිය දිනාටම තෙරුවන් සරණයි.